ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ නිවාස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ දේශනා මාලාවේ හතරවෙනි දවසටයි හතරවෙනි අංකයටයි සපත් වෙලා තියෙන්නේ සීලුම දිනාය සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අවිජ්ජාය නියුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදං අපකාශති චප්පා විලේපනං රූමි දුක්ඛමස්ස මහ භයං කීති ස්වාමීන් වහන්සේ නාසලදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අහන්නේ යුතුනේ සර්වචන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා පාඨය ගාථා රත්නයක් ඉතින් මේ ගාථාව අහන්න හේතු වෙච්ච පුද්ගලයාගේ නමම තමයි මේ සූත්‍රය නම් කරලා තියෙන්නේ ඒකේ අජිත කියන තරුණෙක් එහෙම නැත්නම් යෝගාවචරයෙක් අහන ලද ප්‍රශ්නයක් ඒ නිසා අජිත මානව පුච්ඡා සූත්‍රය කියලා අජිත සූත්‍රය කියලා මේක නම් කරලා තියෙනවා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින්. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ සුත්ත නිපාතේ කියන පොතේ. ඒක කුද්දක න්‍යායනිකායට අයිති පොතක්. සූත්‍ර පිටකයටයි වැටෙන්නේ. ඉතින් මේ සූත්‍රය මුල් කරගෙනයි අපි මේ දේශනාවලියට මාතෘකා සපයාගන්නේ. ඒ අනුව අපි මේ මානව කවිසින් අසර්ලද මේ ලෝකය කුමකින් වහයලාගෙන රැහිලා තියෙනවද? ඇයි මේ භවවත් අදුගානේ ප්‍රසිද්ධ නැත්තේ ප්‍රකාශිත නැත්තේ? ඒ බවට අපි බැඳීගෙන තියෙන්නේ අහුවෙලා තියෙන්නේ මොකෙන්ද? මේ අටලවිල නිසා අපිට තියෙන බය මොකක්ද? මොන වගේ අනුතරද්ද තියෙන කියන එකයි ප්‍රශ්නේ ඒක බලනකොට ඉතර එදිනදා ජීවිතයේ අපෙන් ඇහෙන ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉතින් බණ භාවනාව සඳහාම අපකප්ප වෙලා භාවනා කරන කෙනෙක් මූල ප්‍රාණ ප්‍රශ්නයක්. ඉතින් මානවකයාගේ හොඳ වෙලාවට සර්වචනාසී ලෝකෙ හිටියා. ඉතින් සර්වචනාසීකට ඒ ප්‍රශ්නේ හරියටියට තේරුම් ගත්ත විතරක් නෙවෙයි අරම කීටි ඒ මානවකයාට ප්‍රමාණවත් විදිහේ උත්තරයක් සපේනවා. ඒක ඇත්තටම අපටත් ලොකු සාන්තියක් අවිද්‍යාවෙන් යුතෝ ලෝකෝ බුදුචාන් වහන්සේගේ නිකමණය තමයි මේ ලෝභයේ සම්පූර්ණම විද්‍යාවෙන් වහලාගෙන තියෙන වෙයිලයි තියෙන්නේ. විවිචා ප්‍රමාදන් අපකාශති. අපි මේ ප්‍රමාදය නිසා අසතිය නිසා අපිට ඒ බව පේන්නේ නැහැ. ඒ වගේ මසුරුකම කියන මේ තෘෂ්ණාවේ විවිධ හොල්මන් සමග එකතුව තියෙන අවිද්‍යාව නිසා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ ලෝකය වැහිීමට ලෝකය මුවා කිරීමට විකෘත කිරීමට ඈතක ඉඳලා අවිද්‍යාව කටයුතු කරනවා ආසන්නයේ ඉඳලා මේ තෘෂ්ණාවෙන් නැත්නම් මේ මසුරුකම ක්‍රියාත්මක වෙනවා ඒ දෙක අපිට ඒ දෙක વિશે අපේ තියෙන ප්‍රමාව තමයි අසතිය ඒක ඒ දෙන්න දැනගන්න නම් අපි අප්‍රමාදී වෙන්න ඕනේ සතුටුමත් වෙන්න ඕනේ. ඉතින් මේ නිසා සමහර විටක සර්වචනාංශයෙන් පෙන්නලා දීලා තියෙනවා මේ සංසාර දුක නැමැති දරුවා උපතින්ට තාත්තා වෙන්නේ අවිද්‍යාවය, අම්මා වෙන්නේ තෘෂ්ණාවය. මේ අම්මයි තාත්තයි මරන්නේ නැතුව නම් කොහොමඩක්වත් නිවන් දකින්න බෑ කියලා. ඒකෝට පුත්‍රජානාසේ කර්මාවට මහා කර්මාවට උපං අපණේ කියලා හිතෙන්නේ නැහැ. උන්වහන්සේ අපිට උගන්වන්නේ අම්මයි තාත්තයි ඉන්න අම්මයි අපච්චි මරන. මේ මරන්න ඒ අත්තගේ ස්වභාවය දැක ගන්න අවිද්‍යාවේ ප්‍රകൃතිය දැක ගන්න තෘෂ්ණාව ප්‍රകൃතිය දැක ගන්නයි මේ සතිය කියන චීනක් කන්නාඩිය අපිට ඕන කරලා තියෙන්නේ. ඉතින් මේ චීනක් කන්නාඩිය දක්වා මේ දුක හට ගන්න මූල ඒක නැති කරන හැටි මේ විදිහේ විචිත්‍ර විවරණයක් විසුතුරු විග්‍රහයක් කෙනෙකුට ස්වයංභූ ඥාණය කල්පනා කරගන්න බෑ. ඉතින් මේ වගේ අර දෙබසක් යනකොට ඒක අහගෙන ඉන්න අපිට අපිට අතිරේක ලාභය තමයි මේ ප්‍රශ්නේ වර්ණගෙන හැටි. අපි මේ ප්‍රශ්නෙට සර්වචනාංශ උත්තර දෙන්න හැටි. ඉතින් අපි උත්සාහ කළේ පසුගිය දේශනාවාරවලදී මේ අතර තියෙන මේ අන්තර් සම්බන්ධතා අපිට ගැළපෙන කාලයට අපිට තේරෙන කාලට විශ්ල කරන්නයි නැත්නම් ඇයි කොහොමද සර්වඥාන්සේ අතනින් මෙතනින් කියන කාරණා එකතු කරලා මේ ප්‍රශ්නට උත්තරය හදන්නේ කියන එක අහඹයක්ද එහෙම නැත්නම් මේක යට විශාල සමීකරණයක් සර්කිට් එකක් මේ මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාව තියනවාද කියලා ඉතින් අපිට ඒ සඳහා තියෙන ක්‍රමය තමයි සර්වඥාන්සේගම අනිකුත් සූත්‍රවල යම් යම් කාරණා විස්තර වශයෙන් ගෙනහැර දක්වනවා. ඉතින් මේ තාකල් අපි ඉදිරියෙන් තියාගත්ත අවිජ්ජා සූත්‍රය අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ තියෙන ඒකේ මේ අතර තියෙන සම්බන්ධතා බොහොම ලස්සනට පෙන්නලා දෙනවා. අවිද්‍යාව හටගන්න කෙලවරක් පේන්නේ නැති ඒ හටගත්තේ කොහොමද කියලා හිතා ගන්න බැරි මේ අවිද්‍යාව සඳහා බුදුහාමුදුරෝ මූල හේතුව පෙන්වන්න උනන්දු වෙනවට වැඩිය ඒක හට ගන්න තැනට ගිහිල්ලා හට ගන්න හේතු වෙන හේතු කාරණා කිරීමට තමන්නාංශකේ ශ්‍රාවකයන්ට අවවාදම් ශාසන කරනවා. ඒ සඳහා කියනවා මේ අවිද්‍යාව හේතු කොට ගන්න එකක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ ආහාරයෙන් හටගන්නේ ආහාරය වශයෙන් දැනගන්න මේ නීවරණ ධර්ම ටික තමයි මේ අවිද්‍යාව ඇති වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා යම් කෙනෙකුට අවිද්‍යාවේ මුල හටගැන්ම හොයලා මුලින් උදුරා දමන්න බැරි වුණාට ඒකට දෙවේලේ සපයන මේ ආහාර සලාකේ මේ පොහොර නැත්නම් මේ නීවරණ දුර්වල කිරීමෙන් අවිද්‍යාව දුර්වල කරන්න පුළුවන්. ඒ නිසා නීවරණ වලට අචක්කු කරන, අන්ධ කරන, ප්‍රඥා නිරෝධක පඤ්ඤා දුබ්බලීකරණ, අනිබ්බාන සංවත්තනික කියන නම් දීලා තියෙනවා. ඇස් අන්ධ කරවන, ප්‍රඥාව දුබල කරවන, ප්‍රඥාව වඳ කරන නිවනේ පැත්තකට තල්ලු කරන ධර්ම. ඒ නිසාම ඒකට නමක් කැලෙනවා නෙය්‍යා වරණ නිවන ආවරණය කරන ධර්ම. නීවරණ කියලා කියන්නේ ඒකමයි. ඉතින් අපි හුඟක් වෙලාවට يعني ධර්ම දේශනාවකින් මූල ධර්ම කර්ම ඉගෙන ගත්තේ නැත්නම් ඒ සඳහා ගැඹුරින් හිතලා බැලුවේ නැත්නම් අපේ මුළු ජීවිතේම අපි එදලා තියෙන්නේ මේ නීවරණ පෝෂණය කරන්නයි. ඒක තමයි අපි මේ පෝසත්කම වශයෙන් එහෙම නැත්නම් දක්ෂකම වශයෙන්, ලාභේ වශයෙන්, සත්කාරය වශයෙන්, සම්මාන වශයෙන්, සීලෝක වශයෙන් තෝරාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ නීවරණයන්ගේ කෘත්‍යය ප්‍රමුඛ කටයුතු කරන්නේ ඒකෙන් මේ මහ බය වූ දුකක් ඇති වෙන්නේ කොහොමද කියලා සාරවත්න විග්‍රහය අහනකොට කෙනෙකුට නීවරණ උපයා ගැනීම සඳහා පරිේශන තෘෂ්ණාව ඇති වෙලා තිබුණ මෙතෙක් කල තිබුණ පරිේශන තෘෂ්ණාව ආර්ය පරිේශනයක් බවට හැරෙන්න පටන් ගන්නවා මේ නීවරණයන් ක්‍රියාත්මක වෙන හැටි ඉතින් ඒක මොනකින් ඇත්තටම අපට తాවකාලික එහෙම නැත්නම් අනියන්තෘප්තියක් ලැබලා දීලා යටින් අපි තාමත් වාල් භාවයකට ඒ වගේම දාත භාවයකටපත් කරලා මහත් වූ දුක් කඳකටපත් කරනවා. ඉතින් ඒසයි අවිද්‍යාව සහ නිවර්ණ අතර තියෙන සම්බන්ධතාවය කෙනෙක් දැනගන්න එක හොඳයි. දැනගත්තට පස්සේ තමයි යුතුයකම වගකීම එහෙම නැත්නම් ඉදිරි සැලසුම් මොන ආකාරයට කරන්න ඕන කියලා දැනගන්න පුළුවන්. වගකීමක් ඇති කරනවා. සදාචාර වගකීමක් ඇති කරනවා. යෝගාවචරයට ඒකත් උදව්වක් වෙනවා. ඒසොට මේ නීවරණයන් ඉදී හට ගන්න දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් නීවරණයන් අපි කැමැත්තෙන් ඇති කරපුවා නෙවෙයි. වෙන විදිහට කියනවා නම් මේ නීවරණ ඇති කිරීමට අපිට දඬුවම් කළ වැඩක් නැහැ. ඒක හේතු ධර්මයකින් ඵල ධර්මයකින් පහළ වෙච්ච දේ. නමුත් අපිට යුතුයකමක් තියෙනවා. අවිද්‍යාවක් නැත කරන්න උත්සාහ කරන්නත් බෑ. ඒකට හරියන්නේ නැහැ. මොකද ඒකේ මූල හේතුවක් පේන්නේ නැහැ. නමුත් ඒකට උදව්පකාර කරන ආහාර සලාකේ දෙන නීවරණ පිළිබඳ හැදෑරීම අපේ යුතුයකමක් වෙනවා. නීවරණ ගැන හොඳට හිතනකොට තේරෙනවා ඒවා එකකටවත් අපිට කැමැත්තකින් ඉන්න කියලා ආර්දනා කරලා සචේතනිකව සවිඥානිකව ගෙනලා නෙවෙයි. ඒ නීවරණ එන්නේ ඒකට අදාළ හේතු නිසා. ඒ අදාළ හේතුව දැනගැනීමේ වගකීම ਸਰවඥාන්සේ මුලේ කියන මිනිස්සෙන්ට සසඤ්ඤම් නිමි සමනකේ මනසක් ඇති සංඥාවක් ඇති කෙනෙකුට පවරනවා. ඒක ලෙවල ඒක සර්වඥාන්සේ යෝජනාවක් කියනවා. මේ නීවරණ පහළ වෙන්නේ තමන්ගේ කය වචන හිත කියන තුන්දරෙන් ඇතිවෙන දුෂ්චරිත නිසා. ඒක නිසා නීවරණත් එක්ක කෙලින්ම හටන් කරන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් ඒක වෙනකොට මෝරලා මල් පළගෙන නම් ඒකට ආසන්න කාරණා වෙන මේ තුන්දොරින් සිදුවෙන දුෂ්චරිත පිළිබඳව සැලකිලිමත් වෙලා ඉන්නේ. ඉතින් අපිට සදාචාර මිනිස්සු වශයෙන්, ශිෂ්ට මිනිස්සු වශයෙන් ඇත්තටම අපිට හරි ලැජ්ජයි. ප්‍රසිද්ධියට ලැජ්ජයි. පුද්ගලිකවත් අපි කනගාටු වෙනවා. අපේ කයෙන් දුෂ්චරිතයක් වුණොත්. අපේ වචනේ දුෂ්චරිතයක් වුණොත්. ඒකෙන් මනසෙන් දුෂ්චරිතයක් වුණොත්. ඒ නිසා පේන්න තියෙන අපේ මූල ස්වභාවයේ හැටියට අපිට උච්චාරණය කරන්න ඕන කමක් නැහැ. නමුත් අපි කේතනවා අන්නේ කෙරෙන බව නිසා අපි දඬුවම් කළ යුත්ත බවටපත් වෙනවා දඬුවම් නොකළ යුත්ත බවටපත් වෙනවා. ඒ නිසා ධර්මචර්ය වහන්සේ මේ දුෂ්චර්ය කරන්න හිලේ දාන්න ඕනේ හිලේ විලම්බේ දාන්න ඕනේ නඩු කියන්න ඕනේ එල්ල මරන්න ඕනේ කියලා කවදාකවත් කියන්නේ නැහැ. මොකද හේතුව කිසි කෙනෙක් හිතලා මතලා දුෂ්චර්ය කරන්නේ නැහැ. ස්වභාවයෙන් මනුෂයා හොඳයි. ඒක කාල් මාක්ස් තුමත් කිව්ව සවචනාසේ සඳහන් කරා. අපි හිතේ ප්‍රകൃතිය බොහොම දිදුලන බොහොම පිරිසිදු පිරිසුදු තත්ත්වයක්. ඒක මේ දොචල් කරන්නේ කරන්නේ වශට ඕනකමකුත් නැහැ. ඒ වගේම හිතාමතා කරන දෙයක්වත් නෙවෙයි. නමුත් මේ නීවරණ ඇති කරන මේ දුෂ්චරිත තමන් තුළින් එන එක වළක්වා ගැනීමේ මූල හේතුව හොයලා දුර්ල කිරීමේ වගකීම සදාචාර සම්පන්න මිනිසෙකුට බොහෝම කරුණාවෙන් දෙන්න පුළුවන් වගකීමක්. දුෂ්චර්ත දැන්න තියෙනවා. ඒකෙන් ඔබ නුසුදුස්සෙක් වෙන්නේ නැහැ. ඒකෙන් බුදුහාමුදුර අපිට කියනවා දුෂ්චර්ත දැනගෙන වළක්වාලීමේ ක්‍රියාපටිපාටියට ඔබට සීල සීය සුසුම තියෙනවා. දුෂ්චර්ත සිදුවීම දනුවන් කළ යුතු වැඩක් නෙවෙයි. එහෙම කියන එකම ශාස්ත්‍රඥාන්සේ සර්වඥාන්සේ විතරයි. අනික ඔක්කොමලා කියන දුස්චරිතයක් කරුවොත් අපාගාමී. එතන දුස්චරිතක හිලේ බලන්න, හිලේ දාන්න. වරකමක් කරොත් අත කපන්න. වැරදියක් කරුවොත් කන කපන්න. ඕනේ සුද්ධ ලියවිල්ලක ලියවිලා තියෙනවා. සර්වඥාන්සේ කියන දුස්චරිත නම් හොඳ නෑ තමයි බබෝ. හැබැයි බොහෝතර කල්පනා කරලා බලපන් දුස්චරිත උඹ හිතලා ගන්න කන්නේ. නමුත් උඹට ගැලවෙන්න බෑ. ඔබ මේ මම ඔයගල දෙන උගන්වන ක්‍රමයේ දන්නවනම් මේ දුච්චරිතේ වගේ වේගයක ඇවිල්ලා එන තැන ඔබට දැකගෙන මේක මේ ඇබ්බැහියට වෙන එකක්. මේක මේ පුරුද්දට වෙන එකක්. මේක පෙර සංසාර වලින් ගෙන ආපු කර්ම ශක්තියක්. ඉතින් ඒකේ වගේ කියමන ගන්න පුළුවන්. ඒ නිසා දුෂ්චර්ය පිළිබඳ හැදෑරීම දුෂ්චරිතේ දූෂණය වෙච්ච කෙනෙකුට කෙරුවට ප්‍රශ්නයක් නෑ. දුෂ්චර්ය පිළිබඳ හැදෑරීම චර්ය දූෂණය වෙච්ච කෙනෙකුට කරන්න පුළුවන්. සුද්ධ ලියවිල්ලක් අපේ කියන මේ ත්‍රිපිටකය ඕනම දුෂ්චර්ය කෙනෙකුට කියවන්න අභව්‍ය නැහැ. ඒ වගේම යාට මේ දුෂ්චර්ය කරන ගමන් ඒ දුෂ්චර්යයෙන් ගැලවීමේ වගකීම ගන්න පුළුවන් කාටද දෙන්න පුළුවන්. එහෙම නොවුනනම් සර්වචනාංශය අඟුලිමාල හොයන එකක් නැහැ. එහෙම නොවුනනම් සර්වචනාංශය අනුගාමී නාලාගිරිය අස්තිය හොයන එකකුත් නැහැ. සර්වඥාන්සේ දන්නවා මේ පිටින් මේ ඇවිස්සලා මේ අසුචි ගෑවිච්ච බෝලයක් වගේ තිබුණාට මේ පිට තට්ටු විතරයි අසුචි වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයාත් ඒකට කැමති නැහැ. ඒක ඔය අපරාධකාරයෙක් එක්ක කතා කරනකොට මේ මනුස්සයාගේ පිටිමුත්තට දාලා ඉස්සරහිමුත්තට දාලා ඇසුරු කරනකොට පේනවා මේ මනුස්සයා අපරාධකාරයෙක් කරලා තියෙන්නේ මේ මනුස්සයා කරපු වැරදි වලට සමාව කිසිම සමාජයේ කිසිම සමාවක් දීලා නැහැ දෙන්නේ නැහැ. ඉතින් ඒකයි මනස අපරාධකාරක අපරාධකාරක බවටපත් වෙනවා. නිසා සමාජයේ 100%ක් වන් කියන්නේ ඕනේ අපරාධකාරක පිළිබඳව. දැන් සමාජය කරන්නේ මොකද්ද? මේ සොල්ල හිලේ දාලා. උට මරණ දඬුවම නියම කරලා මොන දුස්චරිතෝ අපිසුචරිතෝ කියනවා. ඉතින් ඒ හිලේ ඉඳන් දන්නවා නම් මේ භාවනාවට දාන්න විනිශ්චය කරපු නඩුකාරයාගේ තියෙන කඩප්පුලි කට්ටිය. මාව හිතේ දාන්න මට විරුද්ධව කතා කරපු නීතිඥයා ගාව තියෙන කඩප්පුලි කට්ටිය. මට කතා කරපු මගේ පැත්තට කතා කරපු මේක කියලා ගාව තියෙන කඩප්පුලි කන්නේ. එක්කෙකුට නෑ තව කෙනෙකුට මේ දඬුවම් කරන්න ශක්තිය. කවම කවදාක සර්වචන්සි දීලත් නෑ. කිසිම තැනක මොනම හේතුවක් නිසාවත් මේ ඇඟිලි ගන්න දෙයක් දීලා නෑ. මේකෙන් කියන්නේ සර්වචන්සි මේ දුෂ්චරිත ඉන්න මනුස්සය පිළිබඳව පෙරක දෝෂයක් කෝ කියන අනුකතා කරන්න යනවා කියලා. උන්වහන්සේ වෙනකොට විග්‍රහයක් කරපත් කරනවා. යම් කිසි කෙනෙක් ළඟ මේ නීවරණ ඇති වෙන විදිහ දිච්ඡන්ත ඇති වුණා නම් එයා මේ ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳව හිතලවත් නැහැ. ඉන්ද්‍රිය සංවරය දන්නේ නැතුව ඉන්න කෙනෙක් තුල ඕනම වෙලාවක දුෂ්චරිත වෙන්න පුළුවන් සියලු මානව ප්‍රජාවටම ඉන්ද්‍රිය සංවරය නැහැ. ජීවිතයේදී කොහොමද තව කෙනෙක් ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මානවික කතා කරන්නේ? තමන් පිළිබඳව තමන්ට පිසුද්ධියක් නැතුව අපි ඉතින් සම්මුතියට හදාගන්න ජූරි සභාවක් නීතිඥවරයෙක් විනිශ්චයකාරයෙක් නීති පොතක් හදලා අර පොඩි එකා මේ පොඩි එකා ගන්න බෑ අර දුෂ්චරිකා කොටු කරනවා කොටු වල මානසික බංකොලොත් කරනවා බංකොලොත් දැනගනින් ඔබ දාන උත්සාහ 10කට මාර්ගයට හිත කියලා ඉතින් අරෝ තිබුණට දෙටේ දුෂ්චරික කරනවා උට හේතු ගන්නන්න පුළුවන් නම් උසාවියක් හදලා. මේ පුතේ ඔබට ඔය දුස්චරිත සිද්ධුනේ ඉන්දිය සංවරය නෑ කියලා. ඌ ආයි නඩු කරගෙන අයිය ගොත්තොට තියන විද්ද සංවරයක් කියලා. එක්කෙකුට කියන්න පුළුවන් ආණ්ඩු දෙන්න නඩු කරගෙන අත තියනවාද කියලා. ඒකයි මම කියන්නේ බෙන්ච් එකට නංගලා අර උසාව ෆ්ලෝට් එකක් දාලා කෝට් එකක් අඳලා තියෙන්නේ වහලා තියාගන්න ඕනේ. ඒ හෙළුව ඇරලා වෙන්නොත් කාගෙන්වත් නෑ. ඒක නිසා මේ බුදුමේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා විනිශ්චය කිරීමට හැකියාව කෙනෙකුට ලැබෙන්නේ අන්ධ කරන, අචක්කු කරන, පඤ්ඤා දුබලී කරන, පඤ්ඤා නිරෝධනය කරන අනිබ්බාන සංවචනිකෝ නිවරණ නැති කෙනාට විතරයි. ඒ නිසා නීතිඥ විශේෂයි මේ මේ මේ විෂය කල්න කෑ ගන්නව නෙවෙයි. නීතිඥකම ගන්න නම් නිවරණ නැති කරන බවට සාතිකයක් දෙන්න. හැබැයි ඒ વિશે ඉන්නේ එක්කෙනෙක්වත් භාවනා කරන්නේ නැති ගැතියක් නම් පේන තියෙනවා. ඔය වැඩ නඩු අහලා ඉවර කරන්න බැරි තරම් නඩු. ඉතින් මේ මේවට බලනකොට සර්වඥ විග්‍රහයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව ගොඩක් හිතලා බලන්න. නිවර්ත තියෙන හැබැයි ඒකට බැලලා කරන්න දෙයක් නැහැ. ඒ මාසෙට නිවරණ නැති කරන්න එකයි කරන්න ඕනේ. ගහලා බැලලා ඉර කරන එක නෙවෙයි. ඉන්ද්‍රිය සංවරය දුෂ්චරිත පෙන්ලා දීලා ඒත්තු ගන්න ගන්න පුළුවන් වුණොත් එයාගේ ඉන්දියාවේ දුෂ්චරිත පත්‍රෙට ගිහිල්ලා වීතික්‍රමණය වෙලා එයා මේ සමාජ නීති උල්ලංඝනය කෙරුවේ එයාලන් ඉන්දිය සංග්‍රහය නැති නිසා. ඉතින් ඉන්දිය සංග්‍රහය නැතිකම ලෝකේ සෑම කෙනෙක් ආවම එක මට්ටමට තියෙනවා. මේ මවාපාගෙන පෙන්නගෙන ඉන්න හදන කට්ටිය ගාව බැලුවොත් ඒගොල්ලෝ දවල් මිගෙල් රැඳන්ගෙන් සෙල්ලමක් කරනවා. පිටගෙන ඉන්න බබා බෑව. නමුත් Tamanne Taman දෘෂ්ටි කරන ඉන්ද්‍ර සංවර ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඉතින් ඒකක්වත් ඉන්ද්‍ර සංවර පිළිබඳ හදාරන්න නොසුදුසුකමක් නැහැ. අරවචනසේ දේශනා කරන්නේ මේ ඉන්ද්‍ර සංවර නැති යත්තන්න තමයි. දුච්චරිත ඇති යත්තන්න තමයි. ජීවරණ ඇති යත්තන්න තමයි. අවිද්‍යාව තියෙන යත්තන්න තමයි. එක්කෙනෙක්වත් නොසුදුසු කරන්න අභෞවිය කරන්න නෙවෙයි. සර්වඥ විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මතක් කරනවා මේ ඉන්දිය සංවරය නැතිවීමට හේතු වශයෙන් තමයි අවිද්‍යාවේ පැහිච්ච ලෝකේ ඒ බව ඒ කෙනාට පේන්නේ නැති ඇති හැටි නැත් පේන්නේ නැති අසතිය නිසා ප්‍රමාදේ නිසා මෙන්න මේ සම්බන්ධතාව ටික බලුවාම පේනවා මේ සතිය සහ අප්‍රමාදී කියන ධර්ම අපි ගත්තොත් මේක පිළිබඳව අයිතිවාසිකම් කියන බුද්ධිය දින්න කරගෙන ජීවත් වෙන බෞද්ධයන් අතර කොච්චර පොඩි ප්‍රතිශතයක්ද අනුගානේ කතා කරන්නේ අනුගානේ මේක කරකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බෞද්ධයන් කිසිම අයිතියක් නැහැ. අනිත් ඇග්‍රිජ් කරන්න තමන්ට කළ හැකි තමන් කළ යුතු මේ පළවෙනිම වගකීමක් යුතුයකමක් වෙන මේ සත්‍ය පිටුල නැතුව ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ මෙච්චර ගන්න ඕන ගන්නවා වෙන්නේ නැති. මේ අවිද්‍යාවට හේතුව නීවරණය, නීවරණයට හේතුව තීන තුන තුන දුෂ්චර්චය, දුෂ්චර්චයට හේතුව ඉන්ද්‍රිය සංවරය නැතිකම, ඉන්ද්‍රිය සංවරය නැතිකමට හේතුව අසත්‍යය ප්‍රමාදික දන්නේ නැතුව ඇති. නමුත් මේ පුද්ගලයා ශ්‍රද්ධාව නිසා හෝ මොන පෙළඹීම නිසා හෝ යා සතියට පැමිණුණා නම් නැත්නම් සතුටුමත් වෙන්න උත්සාහ කරනවා සතිපට්ඨානෙ පිටට උත්සාහ කරනවා දැට නොබෝ කලකින් පිටන සතිය ප්‍රමාණයට ඉස්සලාම හම්බෙන්නේ ඉන්දිය සංවරය. ඉන්දිය සංවරය අනුව දුෂ්චර්චයට වෙන්වීම සිදු වෙනවා. ඒ සිදුවීමත් හා සාපේක්ෂව හිත ඇතුලේ මේ දුෂ්චර්ච කියන වැත්තට සමාජයත් එක්ක එන ආචාර ධර්මනේ බාහිරට පේන කොටසනේ නිවන ධර්ම පැත්තෙන් Tamanට Tamanගේම ඒ නිවනෙන් ඈතට යන වෙනුවට නිවන පැත්තට යනවා. මේ කටයුත්තට අපි කියනවා විද්‍යාව කියන අවිද්‍යාව දුරු කිරීම කියලා. දැන හෝ නොදැන සත්‍ය පිහිටවන කටයුතු කරන කෙනා බැලුව බැලමට පේන්නේ ආත්මార్థකාමීව තමන් විතරක් සුද්ධ වෙන්න හදන තනියම නිවන් දකින්න හදන එහෙම නැත්නම් අටු මානසිකත්වයක් ඇති කෙනෙක් වගේ. නමුත් එයා ඒ කටයුත්ත කරනකොට එයා තුලින් දුස්චරිත සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා අනික් සියලු දෙනාට වැඩිය සමාජීය යුතුයකම් සමාජයට තමන් වෙන්න ඕන දේ පිළිබඳව ලොකු සංවේදීභාවයක් තියෙනවා. එයා කදාකත් සමාජ නීති උල්ලංඝනය කරන්නේ විචක්‍රමණය කරන්නේ ඒ අරසව හරහා ඒ පුද්ගලයාගෙන් සමාජයට කිසි බයක් නැහැ. සමාජයට කිසි බයක් නැහැ. චකිතයක් සැකයක් ඒ පුද්ගල ඇති කරන්නේ ඒකට හරීම බයයි. පුළුවන් ප්‍රමාණයට බලනවා ඒ සමාජයට බයක් චකිතයක් සැකයක් ඇති නොවෙන ජීවන රටාවක් කරන්න. එහෙම නැත්නම් එයා දන්නවාගේ දුස්චරිත කෙලසෙනවා, ඉන්ද්‍ර සංවරය කෙලසෙනවා, සතිය කෙලසෙනවා. ඒ නිසා මේ මිනිස්සයා සමාජයට අබයක් එහෙම නැත්නම් ക്ഷേම භූමියක් මේ තරම් බයි ජීවත් වෙන ක්ෂේමයක් නැතුව ජීවත් වෙන සමාජයක ඒ සත්‍ය පිටුන කෙනා ක්ෂේමම් අභයම් ආදි වශයෙන් සර්වත්‍ංශේ සදානිසයි කහංගල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අනිවාර්ය මේ පුද්ගලයාගෙන් ඒ සමාජයන්ය සිද්ධ වෙනවා ඉතින් අපි ඊයේ ධර්ම දේශනාවේදී උත්සාහ කළා මේ විදිහට සතිය කියන එක හඳුනගෙන ඒ සතිය ක්‍රියාත්මක කරන්න ඒ යෝගාවචරයට පියවර දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි පළවෙනි වශයෙන් සති මාත්‍රාව. චිත්තක්ෂණ වශයෙන් ක්ෂණබංගුර වශයෙන් එතන එතන පිළිටන සතිය. ඉතින් මේක තමයි අපි ඉස්සල්ලාම අකුරු කරන පොඩි බබෙකුට ඒ අකුරු කරන්නේ ඔහොඩියේ අකුරු ටිකේ ලේසිම අකුර අරගෙන තමයි අකුරු ගන්නන්නේ. අපේ සිංහල හෝඩිය ගත්තොත් ඊ කක ගංගන චච ජජන කියලා තමයි යන්නේ. නමුත් අකුරු කරන දරුවට අයන්න උගන්වන්නත් නෑ, ශ්‍රී යන්න උගන්වන්නත් නෑ, අන්තිමට අහ කියන්න උගන්වන්නත් නෑ. යාට රයන්න තමයි උගන්වන්නේ. රවුමක් අදින්න එක එක අණ්ඩක් දික් වෙච්චාම ඔන්න රයන්න කියනවා. අනිත් පැත්තේ රවුමක් අල්ලලා අණ්ඩක් දික් වෙච්චාට අයන්න කියලා කියනවා. ඉතින් මේ බබාට උගන්වන්නේ රයන්න. ඊට පස්සේ තයන්න. ඉතින් ඒ බබා දන්නේ මේ පිළිවෙලට මේ අකුරු උගන්වන්නේ මම මේ ඉගෙන ගන්න පහසුට කියලා. ඒක තමයි ලේසි ක්‍රමය. ඒ හොඩිය යන්නේ නම් වෙන කාලයකට. නමුත් උගන්වන්නේ පහසුට. ඒ වගේ මේ සතිය පිළිවන්න ගියාම සර්වචන් වහන්සේ මොන්ටිසෝරි ටීචර් කෙනෙකුට වඩා මේ අවිද්‍යාවෙන් වැහිලා නීවරණ වලින් අනාගෙන ඉන්දිය සංගරේ පිළිබඳව තමන්ට පශ්චාත්තාප වෙලා සීදීනසා ගන්න මට්ටමටපත් වෙලා ඉන්න දුෂ්චරිත වලින් වැහිච්ච මේ ලෝකෙට සලකන්නේ අර මේ කීටි කප්පේ උට අකුරු කරන වෙලාවට බොහෝම සරල තැනකින් කියන මෙන්න මෙතනින් පටන් අරගන්න මේක සතිය නේ මේකට කියනවා සති මාත්‍රාව එහෙම නැත්නම් දුබ්බල සතිය කියලා දුර්වල සතිය එහෙමවත් මේක අඳුලා දෙන්න අමාරුයි. මොකද මේකට හරස් වෙලයි නීවරණ ටික තියෙන්නේ. මේකට හරස් වෙලයි දුස්චරිත තියෙන්නේ. මේකට හරස් වෙලයි ඉන්ද්‍රිය සමනේ තියෙන්නේ. ඉතින් ඔක්කොම තියෙන කෙනෙකුට මේ උගන්නන්නේ. අවිද්‍යාව තියෙන, නීවරණ තියෙන, දුස්චරිත තියෙන, ඉන්ද්‍රිය සංවරේ නැති, සත්‍ය අඳුරන්නේ නැති කෙනෙකුට සත්‍ය පිළිටවන්න තමයි සර්වඥාන්සේ සමන්නාන්සේ පාසාරා සංකේ කල්පලක්ෂයක කරගෙනව පරිශන ඔක්කොම පිටු කරලා තාමත් නොදන්නා ලද පොළඳ කිරිකැටියෙකුට කිරිසප්පෙකුට ගන්නවා වගේ මේ සඳහා ඇත්තටම ඕනේ නම් අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ මේකට මේ පරිසරය අවශ්‍යයි. ඕන කෙනෙකුට අහන්න පුළුවන් ඔච්චර මේ වටතිල ඇදගෙන උඩට උඩු වියම් බැඳගෙන කකුරුම් බැඳගෙන දුම්මල ගහගෙන මේ තොවිලේ නටන්න ඕනද? ඇයි මේ දුවන පයින් ගමන් බැරිද සතිය පිටවන්නේ? ටිකක් පිටුපු කෙනෙකුට ඇත්තටම මේ මහාගායිකයක් තියෙනවා. නමුත් මේ කතා කරන්නේ අවිද්‍යාවෙන් බැහැලා, නීවර වලින් පිළිලා, දැනගමත් උච්චාරිත කරමින්, දැනගමත් ඉන්දිය සංවරේ නැති කෙනෙකුට. එයාට පරිසරය දිනවට සර්වචන්ද පාවිච්චි කරන වචනේ ධර්ම ගෞරවය. මේ පුද්ගල ගෞරවයක් නෙවෙයි. නැත්නම් ඊමණසයට මේ බය කරලා, ඉර කරලා, එකකට කඩා වඩා ගන්න කරන දෙයක්. ධර්ම කවුරු කියනවා අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව. ඊට පස්සේ ඒ පරිසරේ බාහිර පරිසරය ඊට පස්සේ කියනවා අභ්‍යන්තර පරිසර වශයෙන් තමන් নানা ආකාර ඉරියව්වල ඉන්නවා. මේ ඉරියව් හතරක් තියෙනවා. ඉඳගෙන ඉන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, නිදා ගන්න පුළුවන්. මේ හතරෙන් මේ අකුරු කරන නැකතට අත්පොත් කියන වෙලාවට ඉඳගෙන ඉන්න ඉරියව තමයි හොඳ. නිශීදති පල්ලංකා. පණිදාය පරිමුඛං සතින් උපට්ඨපේත්වා දැන් පරිසරය හදාගෙන කයි ඉරියව්ව හදාගෙන සතිය ඉස්සරහින් තියාගන්න. ඒ කියන්නේ මේ ආගමනුකූල පුද්ගලයෙක් වුණත් බුද්ධිවාදයට වැටෙච්ච පුද්ගලයෙක් වුණත් ආගමනුකූල ශ්‍රද්ධාව ඉස්සර කරගන්නත් එපා. බුද්ධිවාදයට කීකෙනාගේ ප්‍රඥාව ඉස්සර කරගන්නත් එපා. සතිය ඉස්සර කරගන්න. මෙතනින් තමයි මේ කඩේම හදාගන්න හදන්නේ කඩතොල්ලක් හදාගන්න හදන්නේ මේ අවිද්‍යාන්තකාරයට නීවරණ වලට දුෂ්චර්ත වලට ඉන්දියා සංවරයට බින්දගෙන කාගෙන ඇතුළට යන්න දුර්ලභම තැන හදාගන්නයි මේ කියන්නේ මේ සතිය ඉස්සර කරා. ඉතින් ඒක ධර්මයක් අහලා නැති කෙනෙකුට ඔළුවට පොල්ලෙන් ගැහුවාගේ තේරෙනවා. බෞද්ධයර කොහොමඩක්වත් බෑ. ඒ මොකද බෞද්ධයා මුළු પરම්පරා ගානක් මේ ශ්‍රද්ධාව ඉස්සර කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එයාට ඒ ශ්‍රද්ධාව ඒ ටිකටවත් අයින් කරන්න බෑ. එතන බුද්ධිවාදී කෙනෙකුට ඇයි මේ මේ කැලේකට යන්නේ? ඇයි යෝගට මේ ඉඳ ගන්න ඕනේ? ඇයි යෝගට මේ සතිය ඉස්සර කරන්නේ ඇයි බුද්ධියෙන් ඔක් කරන්න බැරිද? ඉතින් මේ දෙගොල්ල කපන්න බුදුජානනාංශ කියන මේ බුද්ධිවාදියා මහණිට අත්කලමතාන් යෝගට වැටෙන්න ඉඩ තියෙනවා. මේ ශ්‍රද්ධාවාදියා සුඛාල කාමසුඛනිකාන කරගෙන දෙක අතරින්ද දෙක අතර මැදට ගන්නයි මේ සතිය ඉස්සරහට කරන්න කියන්නේ ඉතින් ඒ නිසා සම්පූර්ණ ඒ සඳහා එළඹ පෙළඹ වාසය කිරීමක් මානසිකත්ව සකස් කිරීමක් ආකල්ප සකස් කිරීමක් කියන එක බලාපොරොත්තු වෙන්න බෑ මේ අවිද්‍යාවෙන් ගහන නීවරණ වලින් බා එක කරන්න. බුදුජානසයකට සත්‍තාවෙන් ටිකක් පාවිච්චි කරනවා මම කිව්වට කරන්නකෝ. මම කියන්නේ අනුකම්පාවෙන්. බුද්ධිවාදයට කියනවා ටික දවසක් කරන්න මම ඔයාලට මේක වෙන හැටි පෙන්නලා දෙන්නම්. මේක මේ මේ ක්‍රමයෙන් මරණට පස්සේ උපදේ සාක්ෂාත් කරන ක්‍රමයක් නෙවෙයි. සාධනය කරන දවස් හතෙන් සාධනය කරනවා. මම දැන් මේ කිව්වට ඉඳගන්නවා. මම මේ දැන් කිව්වට මේ සද්ධාර්ම මේ සතිය පිටන්නෝ කියලා මොන්න තරම් අර මොන්ඩිසෝන් සංකීර්ණකේ බබේ ඒ කාලසටහනකට වාඩි කරවලා අකුරු කරවන්න හදන ගුරුවරෙක් වගේ මේ සති මාත්‍රාව හඳුන්වා දීමට කටයුතු කිරීමේදී බුදුහාමුදුරුව ගන්න තරම් අනුකම්පාවක් ඒ පුංචි පුංචි කාරණාවට අපි නොසලකන නිසායි අපිට මේ සතිය පිටන්නේ. මේ බුදුහාමුදුරුව කියන්නේ සතිය පිළිබඳ පරමේශ්වරයන්ට වහන්සේ. ඔක්කොම දන්නේ. ඒ වුණත් ආධුනිකට කියලා දෙනකොට මොනම කාරණාවක්වත් පුංචි කළ සලකන්නේ ඉතාම වැදගත් කරනවා. මේ දවස් දෙක සතිය වඩපු අපි අයියෝ මට පුළුවන් ඩෝල් ගන්න ගමන් සතිය පිටවන මට පුළුවන් අරක මේ කියලා අර ඒකට කළ යුතු ඇවතුම් පැවතුම් ටික නැති වුණොත් සතියේ හිතපු තැන කොහෙද වන්නේ ඒ හැමදාම මතක තියාගන්න ඕනේ ඒ සති මාත්‍රාවෙන් තමයි වැඩේ පටන් ගන්න. සති මාත්‍රාවට මේ බාහිර පරිසරය, අභ්‍යන්තර පරිසරය තාම වැදගත්. ඒ දේ බුද්ධ ආදී උත්තරමන්වන්සලා අගය කරලා තියෙනවා. ඒක නිසා කියනවා ගසක කැපුම ගස මුල පෑදුමෙන්දනී හානා ඊය පානා අඬ හැරෙන්දනී මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දනී අමුතුපත්ති මහත ඇල්ලුමෙන්දනී මේ භාවනාවට බහිනකොටම මේ පුද්ගලගේ අවතුම් පැතුම් වලින් කර දැනගන්න පුළුවන් මනසට කොච්චර ධර්ම ගෞරවය තියෙනවද කොච්චරක් මේ සත්‍ය මාත්‍රාව ඇති කරන්න එයා හැඩ ගැහෙන්න කැමතිද අපිට හිතන්න දෙයක් නැහැ. ඒක හයන්නේ ලක්කන දැනකම සර්වචනංශේ බේත් තුඩු දීලා තියෙනවා. අපි මේ කෙටි ක්‍රම හොයන්න හදනවා. ඒ නැත්නම් මේක හදිසි පක්‍රම වලින් හොයන්න හදනවා. ඒකෙන් තේරෙන ධර්ම ගෞරවය නැතිකම සහ මේ සංකාරේ බය පිළිබඳව අව탁සීරුව ඒකේ මේ සති මාත්‍රාවට පටන් ගන්න සතිය තියෙන ඒ ඒක මංගල අවතරණයට දොරට වඩා ගන්න වෙලාවේදී නොසලකේ. මේකම යෝග ජීවිතයට පුදුමාකාර సౌందర్యයක් ආභරණයක් අලංකාරයක්. සම්පූර්ණ කෙනෙක්ගේ සතිය පිටුන වැඩකට යනකොට ඊසෝදානාලා ඒ කටයුතු ටික කරනවා නම් ඒකෙන්ම පේන්න පටන් ගන්නවා කොච්චර ගරු සරු සහිතව මේ වැඩේ කරනවාද කියලා. ඉතින් ඒක අපි සංස්කෘතික ලක්ෂණ වලටපත් කරලා තියෙනවා. ඒකයි මේ වගේ වැඩක් පටන් ගන්නකොට අපි මේ සුදු ඇඳ පල්ලා නැත්නම් සීලක පිටව පල්ලා මේ මේ විදිහට කැම කපල්ලා මේ මේ විදිහට කළ කියලා නීති පද්ධති හදලා දෙනවා මොන්ටිසෝරි බබෙකුට. ඉතින් මොකද දෙනෙක් අහනවා ඉතින් ඔච්චරම ඔකට කැසකට ගහ ගන්න ඕනේද? එහෙම නැතුව කරන්න බෑ. ඒ ගුරු පන්සල් ස්වාමීන් වහන්සේට මට මතකයි එංගලන්තෙන් ඇවිල්ලා තාම කරුකටයුතු ගුරුවරයෙක් ආරාධනා කරා අවසරයි ස්වාමීන් වහන්සේ ඒක හරිම හිත් ගන්න විදිහට නැත්නම් හැඟුම්බර විදිහට කිව්වා ඒ වෙලාවේ මමත් හිටියා අපේ ජාතිය බුරුම ජාතිය යටගෙනවා ස්වාමීන් වහන්සේ අපේ මිනිස්සු අමනයි ස්වාමීන් වහන්සේ ජාතිය විදිහට මට සමාව දෙන්න. උපවාසලාගේ මේ වටිනා ධර්මයක් රකින්න චෛත්‍ය වගේ උත්තරමයන් වහන්සේලා මේ චෛත්‍ය කඩලා ධාතු වරගම් කරලා වස්තු වරගම් කරලා උපවාසලා ڇප්ප කරලා තියෙනවා. එහෙම જાතියක ඉඳලා මම මේ කතා කරන්නේ. මම ඔබ වහන්සේට භාවනා කරලා තිනවා. මම ස්ථානයක් හදුවා ස්වාමීන් වහන්සේ. අනේ කරුණා කරලා වැඩලා ඒක විවෘත කරලා ඒක ආශිර්වාද ගන්න දෙන්න. සායදී මොන දෙයක් මට බෑ. ඒක ඒක බලනකොට හරිම හැඟුම්බර වෙනවා. මොකද අර මනසයි තරම්ම බැකෑපත් වුණා. මට බෑ කියලා. ඒ වෙනකොට ඔබ මෙහි ඇවිල්ලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගිහින් ඔබේ මනසෙන් බෝ ගන්නපන්. ජර්මන් ශික්ෂා ස්වාමීන් වහන්සේ යම් වැරද්දක් වෙලා තියෙනවා නම් මේ අතීත ඉතිහාස වැරද්දක් එපා. මේ වර්තමානයේ හරි වැරද්දක් වෙලා තියෙනවා කර්මා කළ අපට කියන්න. උපහාසයේ ගෝලීක්මම මම හදන්න කියලා. නෑ ඔවා කියලා කිසි වැඩක් නෑ. උඹට තියෙන විදිහට ඔබ කියලා උගන්නපන් කියලා. තුන් සැරයක් වැඩුණාට පස්සේ කියනවා. උඹලගේ මිනිස්සු භාවනා ශාලාවට එනකොට ඇඳගෙන ඉන්නවත් දන්නේ ඒකට ඇවිල්ලා ගෑනු මිනිහෙකුට වාඩි වෙන්න දුන්නේ නැත්නම් එතනත් රකින්න. මේ පෙට්‍රෝල් එක ඉදරයි එකට නැති ආගෙන මොන ගිනි නිවන කටයුත්තක් කරන්නේ. මේ දෙක වෙන් කරන්න කිව්වත් උඹලට දවස් 7ක් යනවා මගෙන් ප්‍රශ්න අහලා ඉවර කරන්න. ඇයි මේ දෙක වෙන් කරන්නේ කියලා. ඔබ බලපන් මේ ඇවිල්ලා පුරුම භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒගොල්ලෝ වාඩි වෙන්නේ මේ ක්‍රමයට. ඉතින් මේ මූලික කරුණු සකස් කරන්නේ නැතුව මම ওই ගිල්ල මොනව කරන්නද? මේ මූලික දේ ඒකට මේ පෙළඹෙන හැටි. එළඹෙන හැටි දන්නේ නැත්නම් මේක තේරුම් ගැනීම උල හිතනනම් දුර්ලභකම. මට කරන්න බෑ. මම සැකියෙක මම කියන්නේ මං ඉන්නේ. ඒ වෙන වෙන කරන්න දෙයක් නැහැ. එතන ගියාට පස්සේ ඔය මම දැකලා තියෙනවා අහලා තියෙනවා. ඒ පටේ රටවල් වලට ගියාට පස්සේ පෙන්නන මේ නරිවන්දන් මේ බහුරූපෝල දකින්නකොට ශරීරයට ප්ලේන් එකේ නෙවෙයි උඩින් එන්න හිතනවා අපහ. මේ මේ මෙච්චර වටින දෙයකට මේ පෙළඹුම එළඹුම ඉතින් ඒ පෙළඹුම එළඹුම තියෙනවනම් අවසාන ඵලය ළඟට. එහෙම ඒව ලක්ෂකස් කරන්නේ නැතුව ඒ පිටිය සකස් කරන්නේ නැතුව ආනාහිය පානාඩහරෙන් දැනේ ගස කැපුම ගස මුල පෑදෙමින් දැනේ වගේ. ගහවටේ සුද්ධ පවිත්‍ර නැතුව පොරවන්නට ගත්තොත් ගහ කැපිට පොකොයිතත් පොළොවයිල ඔලියවදී. ඒ නිසා මේ කටයුතු වලදී වැඩි හැටි දෙක අවශ්‍යයි. මේ වැඩි හැටි දෙක ඕන කරන්නේ හොඳට මතක තියාගන්න මේ සති මාත්‍රාව. අපි ඉන්සයන් වාඩි වෙලා මේ ආස්වාස් ප්‍රසආති හෝ ඒ පිම්බීම හැකිලිම හෝ නැත්නම් සක්මන් භාවනාදී වම දක්න වශයෙන් හෝ ඒකටම සතිය පිහිටවන්නේ මේ ලේසිම තැන නිසා. ඒක ලේසි තැන. සතිය පිහිටවන්න මුළු ලෝකෙදින ඕනම අරමුණක් ගලපෙන. නමුත් ඒක උසස් පෙළ පන්ති. ඒක මේ පුල්ල සතියක් එහෙම නැත්නම් දුබ්බල සතිය නෙවෙයි ප්‍රබල සතියට පුළුවන්. ආධුනිකයා දුබ්බල සතියට තමයි ඇති කරන්න හදන්නේ. ඒක liverලා මේ තමා විශ්ීම පෙන්නන ප්‍රකටම අරමුණ අර ගන්නවා නැත්නම් වර්තමාන මොහොතට හිත ගන්නවා එතකොට අපි අර බාහිර පරිසරයේ සහ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ දේශයේ පිළිබඳ සැලකිල්ල කාලයේ පිළිබඳව අතීත නාගත දෙක අමතක කරලා වර්තමානට ගන්න. ඉතින් එතකොට ඒක අපි සිංහල භාෂාවෙන් කියනවා මම දැන් මෙතන කියන තැන ඒ ලිකල් තුනක් උඩ මුට්ටියක් තිබ්බා වගේ මේ කාරණා තුනක් මෙතන යෝගාවචරය සපයලා දෙන්නවා. අපි දන්නවා ලිකල් දෙකක් උඩ මුට්ටිය තියන්න බෑ. තිබ්බ ගමන් බැටරන. ඒ නිසා මේ ලිකල් තුනම මම වෙන්න ඕනේ මට බෑ කාටවත් සතිය පිටවෙන්න. මෙතන වෙන්න ඕනේ මම මෙතන ඉඳගෙන වෙන තරම් ගැන කල්පනා කරනකොට සතිය පිටවෙන්න බෑ. මේ දැන් වෙන්න ඕනේ ඊයේ හෙට ගැන හිතලා සතිය පිටවෙන්න බෑ. අන්නේ ඒ ලිකල් තුන උඩ සතිය මුට්ටිය පිහිටියයි කියලා කියන්නේ ඒ දුර්බල සතියක් පිහිටව ගන්න ආරම්භය හොඳයි. ඉතින් මේව මම කියනකොට මම ඊයේ දවසේ සාමාර කරන වෙලාවයි කිව්වේ මෙතන ඉන්නේ කෙනෙකුටවත් දන්නේ නැති දේවල් නෙවෙයි. මේ නැවත නැවත මතක් කරන්නේ ඒක කියන්නේ බණ කියනවා කියලා. එකම දේ නැවත නැවත කියනවා බීපු මිනිසුත් ඒක කරනවා. බණ කියනකොටත් කියනවා. එකම නැවත නැවත කියනවා අවධාරණය කරන්න. ඒ අවධාරණය කරන්නේ මේක සුද්ධ කරගත්තේ නැත්තම් කවදාකවත් ඉදිරියට යන්න බෑ. රහතන් වහන්සේ නමකටවත් බෑ. ඒක හොඳට මතක තියාගන්න රත්නාංශ කියලා කියන්නේ මාර්ගඵල ලබන කෙලපැටලකි. ඒ තුන්වංශයට පවා පරියන්ඛයකට යන්නේ ඉස්සෙල්ලා ආධුනිකකට වැඩි උන්වංශේ සලකා බලනවා මේ කරන්න හදන වැඩි මොකක්ද කියලා. එච්චර එච්චර අතහුරුව තියෙන්නේ. ඉතින් සාපි යකින් තාම වඩු ගන්න වයසේ ඉන්නේ. ඒ නිසා මේ සති මාත්‍රාව වෙනකොට සල්කිලිමත් වෙන්නේ. ඒතකොට සති මාත්‍රාව කියන්නේ කොයි වෙලාවේ හෝ මේ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න එක නැත්නම් ආධ්‍යාත්මයට හිත ගන්න එක ඒ සඳහා සර්වජන් වහන්සේ අපට මේ කය මේ මනුස්ස කය ඕලාරික අත්පටිලාභය තමයි අරමුණ කියලා පෙන්නන්නේ. කය අනුපස්සනා කියලා මේකට කියනවා. කයගත සති කියලා කියනවා. ඒකට මේ රූප කර්මස්ථාන කියලා කියනවා. ඉතින් ඒකනේ සතිපට්ඨාන ඉස්සල්ලාම තියෙන්නේ. ඒක උග දෙනකොට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒගොල්ලෝ කියනවා ඇයි එහෙනම් වේදනාන පස්සනාව බැරි? ඇයි චිත්තාන පස්සනාව බැරි? ඇයි ධම්මාන ඇත්තටම පුළුවන්. ඇත්තටම පුළුවන් ඒ සත්‍ය පිළිබඳව හොඳ දක්ෂතාවයක් ඇති වෙලාවේදී අපිට කියන්නෙත් නැතුව ඒක හිත වෙනවා. නමුත් මේ පටන් ගන්න තැනයි මේ කියන්නේ. අපි බොරුවක් දියත් කරනකොට මොදේ එතලක පාගෙන ගලපුම ඡන්දය පරිසයි විරලෙදී ඉතින් කපාගෙන නොගැඹුරු මොහොතින් යන්තම් වතුරට දාගන්න එකට කියනවා දියත් කරනවා කියලා. ඒ දියත් කරන වෙලෙන් තමයි මිනිස්සයා මිනිස්සයා තේරෙන්නේ. ඉතින් අන්නේ විදිහට මේ මම දැන් මෙතන දැනට සතිය පිහිටව ගන්නට නැත්නම් එළබසිටින්න අප්‍රමාද වෙන්න එකම අවස්ථාවක්වත් බැන්න නම් යත්තන භාවකට අභව්‍යත්ව කියලා කියනවා. ඒකට ඊට පිළියම් කරන්න බෑ. අත්‍යකිච්ඡයි. අසාධ්‍යයි. නමුත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට කියන්න පුළුවන් එයාට ඕන තරම් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි ඒ සත්‍ය පිහිටවන ඒ හරියට චිත්තස්ථානයකට යනකොට සඳකඩ පහන වගේ. සඳකඩ පහන බොහොම විචිත්‍රවට ලොකුවට හතර දිනයකට ගොඩ වෙලා තමයි පරිපූර්ණ කොට වෙන්නේ. මේ සඳකඩ පහන ගොඩ වුණා වගේ තමයි මේ සති මාත්‍රාව. මේ සති මාත්‍රාව තියෙන පිළිසකටයි මම මේ කතා කරන්නේ. මම මේක හොඳටම දැනගෙන කතා කරනවා. නමුත් ඒකේ තියෙන වැදගත්කම තමයි ඒ සති මාත්‍රාව කියලා කියන්නේ ඛණ්ඩ සතියක්. වරින් වර තැන් තැන් වලින් එන එකක්. ඒකම වේග කැවෙනකොට, Java කැවෙනකොට ඒක අඛණ්ඩ භාවයකටපත් වෙනවා. එතකොට මේ ඛණ්ඩ සතිය සහ අඛණ්ඩ සතිය කඩකට වෙලා යන සතිය සහ නොපිටිච්ච සතිය අතර ගුණාත්මේ පුදුමාකාර වෙනසක් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ජෙනරේටරයක් අරගෙන අති හයියෙන් විනාඩියට රවුම ගන්න කොච්චර කරපුවත් මේක කිසිම විදුලියක් උපදින්නේ නැහැ. ඒක විදුලිය උපදින්න විනාඩියට 1500ක් කරකැවෙනවා. කරකැනකොට ඒක හරියටම දේශීය කරන්ට් එක දෙනවා. ඉතින් අපි අර මේ ඌවමනාව තියෙන නිසා එන්ජින් එක ස්ටාර්ට් කරගන්න බැරිකම නිසා හයියෙන් අතින් කරකෝ කරපුවා අපි කිව්වොත් මේකට වැඳලා අනේ ජෙනරේටර් එක මම විනාඩියකට ඉඳලා අනේ මට මං ගියක් හදලා දුන්නා අනේ මට 200 කරන්ට් එක දීපන් මගේ උපකරණ වැඩ කරන්නේ නැහැ නේ මේ 10 12 කරන්ට් එකට කියලා කොච්චර යද්දා කොච්චර යාපුණත් වැඩක් නැහැ ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ කරන්ට් එක තියදී දුන්නොත් උපකරණ සේරම පිච්චෙනවා ඉදිරිය කියලා කියන්නේ හිතප්පුවක් ඇති ගන්නෙ ඒ නිසා එක 1500ට කරපව ගන්න මතක තියාගන්න හොඳටම 1500ට RPM එක එනකන් කරන්ට් එක දෙන්නේ නැහැ පද්ධතියට. ඒ හොඳට මතක තියාගන්න. මොකද ඒක හරි භයානකයි. මේ විදුලිය ඉහළ පහළ යෑම පද්ධතිය නිසා ඒ බ්‍රේක් චේන්ජ් ඕවර් එක කඩලා ජෙනරේටර්ස්ලා ස්ටාර්ට් කරනවා. ඒකට සමහරව වැඳලා පටන් ගන්නවා. ජෙනරේටර් ස්ටාර්ට් කරනකොට වැඳලා කස කවලා ප්‍රෙෂර් එක අතහැරියට පස්සේ මේක දඩට බඩට ගාගෙන දුම දාගෙන පුම්බගෙන ස්ටාර්ට් වුණොත් එයාට මුලින්ම ගන්න ප්‍රයත්නය ජෙනරේටර් ස්ටාර්ට් කරගන්න වැඩි. ඒ වාගේක ඕනම යන්ත්‍රයක් බලන්න ඕනම ශිල්පයක් බලන්න පටන් අර ගන්නකොට අපි ඒක බොහොම හිමීට ක්‍රියාත්මක කරන තැනටපත් කරගෙන ඒක මේ මට්ටමට ආවට පස්සේ තමයි අපි ඒක පද්ධතියට සම්බන්ධ කරන්නේ. ඉතින් මේ මුල් කොටස පේන්නේ නැස්තියක් වගේ. ඒ කියන්නේ ඒකෙන් අපිට කිසිම ප්‍රොජෙනයක් තාම ඇවිල්ලා නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරගන්න වෙලාවෙ ජෙනරේටර් එක ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ ඒක ගානකට ගිහිල්ලා තේරෙනවා සද්දෙන් දැන් ආවා. එයා 1500 වේගයට එතකොට සම්බන්ධ කරපෑ දේශීය කරන්ට් එක දෙනවා. AC කරන්ට් එක. ඊට පස්සේ පුළුවන් පද්ධතියට සම්බන්ධ කරන්න. ඉතින් අර පද්ධතියට සම්බන්ධ කරලා තීටි ස්ටාර්ට් කරන්න ගත්තොත් ඒ තමයි. එතකොට ලොකු මේ වේගයේ අසතියේ උස්පහත් වීම වෙනවා. ඒක හරි හානිකරයි. අන්න ඒ වගේ තමයි පටන් අර ගන්නකොට අපි තේරුම් අර ගන්න ඕනේ මේ අපිට ඛණ්ඩ සතිය සිටියේ. ක්ෂණ මාත්‍ර සතිය තියෙනවා. මේ ක්ෂණ මාත්‍ර සතිය ඒ අඛණ්ඩ භාවයටපත් කර ගැනීමේ වැඩ පිළිවෙල තමයි මේ කමඨා සූත්‍ර කරනවා. එනකම් කමඨා උපදේශ දෙනවා. එහෙම නැත්නම් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. කාටවත් මේ සතිය නැති නිසා ගති අඳුරලා දෙන්න මේකට හොඳට මතක තියාගන්න උප්පත්තියෙම හැම කෙනාටම සතිය තියෙනවා. ඒක කිම්මූලක සූත්‍රයේදී සමිති සූත්‍රයේදී සර්වඥාන්සේ ප්‍රකටව දේශනා කරනවා සතාධිපතිය සබ්බේ ධම්ම. මේ ලෝකයේ ඇත්තකල් සීලුම ධර්ම සතියට යට වෙලා තියෙනවා. ඒක දන්නවනෝ දන්නව වෙනම කතාවක්. අපි මේකට ආරාධනා කරනවා මේ තමන් ළඟ තියෙන සතියට ආරාධනා කරනවා. ආරාධනා කරලා පසුබිම සකස් කරනවා. සකස් කරගත්ත අපිට තේරෙනවා කියලා ඒක නිකන් අපේ ගන්න භාෂාවෙන් ඉඳලා හිටලා ආස්වාස්වාසයක් පේනවා. එහෙම නැත්නම් ඉඳලා හිටලා සක්මන් කරනකොට මේ වම මේ දක්න කියලා පේනවා. මේක හොඳට ඕම ඇති. මේකෙන් තමයි ওই සියල්ල හැදෙන්නේ. මේක තමයි බීජේ. ඉතින් යෝගාවචර දැනගන්න ඕනේ දැන් හරි මං කරපොක්කෝ ප්‍රයත්න නිසා මට දැන් වරින් වර ආශ්වාසයක් පේනවා වරින් වර ප්‍රශ්වාසයක් පේනවා දැන් වරින් වර වම දකුණ පේනවා ඉතින් මේ අදහස් කරන්නේ මොකද්ද ඒ නොපෙනෙන හැම වෙලාවෙම හිත පිට යනවා. ඒ නොපෙනෙන හැම වෙලාවෙම ශබ්ද වේදනා ඉතුරු කරදර වෙනවා. ඒක නෙමෙයි අපි කතා කරන්නේ. ඒක කතා කළොත් අසත්පුරුසයි. ඒක කතා කළොත් ආපතරයි. ඒක කතා කරොත් මාර්ගපාක්ෂිකයි. කියන තියෙන්නේ ලක්ෂිකුත් එකක් බාධා නැත. මට එක චිත්තක්ෂණයක් සතිය පිහිටියා ආස්වාස් ප්‍රසවාස. එක හුස්මක් බලන්න පුළුවන්. බොහෝ පියවර මගේ හිත මත් වෙලා තියෙන්නේ එකම වමක් කියනකොට මම දැනගත්තා. මෙන්න මේකයි ධම්මීවා කතා කියලා කියන්නේ. අනේ මම කොච්චර උත්සාහ කරත් මගේ හිත සද්දෙට දිවවනේ, වේදනාවට දිවවනේ, හිතිවිලට දිවවනේ කියලා වගේ අලගිය මොන කිය විතර කතා කරන්න පටන් ගත්තත් ඒක කියනවා අධම්ම කතා. වනාස්තික කතා. ඒවා හිත අවුල් කරන කතා. ඒක නැති එක නෙවෙයි මේ කියන්නේ. කොච්චර දෝ තියෙන කතා නොකර සිටීම තමයි සම්මා වාචා කියලා කියන්නේ. ඒ නිසා අපි මේ ධර්ම සාකච්ඡාවක ඉදිරිපත් කරන විලාසය දිහා බලනකොට දවසින් දවස දවසින් අපි දවස අපි හරියට කමටහනක් වර්තාවක් ඉදිරිපත් කරන දන්නවනම් මේ ඉදිරිපත් කරන වගේ 90ක් සුද්ධම කපලදාතයි. ලියන්න ඕන කරලා තියෙන හරියක විතරයි. හොඳට තේරෙනවා ඕනම කෙනෙකුට මේ හරියක මේ විතර කරන්නේ අනිත් ඒවා හරියilla නැහැ. දැන් මේක ගොඩාක් වෙලා ගන්න හරියට නැතිව විශ්ලේෂණය කරනවා. මට 100 100ක්ම හරියට නැතිව. මොකද්ද මේ කතා කරන්නේ පරියන්ඛයන්ද සක්මනන්ද කියලා කියන්නේ නැහැ. මම මේ භාවනා කරන මොන අරමුණේද කියලා කියන්නේ නැහැ. ඒක හරියට මේ උසාවියට ගිහිල්ලා නඩුවක් කියන තෝ ෆයිල් එක ගන්න නැතෝ ගෙලින්ම සාක්ෂිම සඳහන්. මොන සාක්ෂියද ඒකදී අපි මේ අහවල් නඩුවට අදාළව මේ ෆයිල් එකයි මේ කතා කරන්නේ කියලා කියන්න බෑ. එහෙම නැත්නම් ඕනක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ භාවනා නොකරමයි කියලා නෙමෙයි මේ චෝදනා කරන්නේ. මේ ටික අපිම සුද්ධ කෙරුවේ නැත්තම් කාට කියන්නේ? තවදුර මතක තියාගන්න. ඒ සති මාත්‍රාවට කරන අනුග්‍රහය තමයි සතිය පිහිටපු තැනින් කතාව පටන් ගන්න. ඒක නෙමෙයි ඒක අගය කරන්නේ. ඒකට කියනවා වීර්ය ආරම්භ කතාව. හරිය එතනින් පටන් ගන්න. එතකොට පේනවා මට ආස්වාද ප්‍රසආසෙ පේ. නැත්නම් ඒක ආස්වාදෙ පිළිගත් ප්‍රසආසෙ පේන ඕන හිත පිට ගියා. ඊට පස්සේ ආයෙ විනාඩි ගානකට පස්සේ ආයෙ ආස්වාදෙ පේනවා ආයෙ ප්‍රසආසෙ පේනවා. ඉතින් මේ ඒ කියන්නේ මෙයා බහුවේ කෙනෙක් සමාජිකත්වයේ දෙත වටිනවා සත්‍ය පිටවන කෙනෙක්. දැන් එතකොට ඒක විස්තර කරන්න පුළුවන් නම් ඒ ගුරුවරයා මතක් කරලා කියනවා. දැන් Tamanne පේනවනේ අරමුණු රාශි රාශි Tamange මේ තිරයට වැටෙනවා. මේ වැටෙන තිරේ තමන් දන්න මූල කර්මස්ථානය අලුතෙන් අකුසල නොකිරීම සඳහා තමන්ට අරසව සලසනවා. ඒ වගේම තමන්ගේ ඇතුළත තියෙන දැනට තියෙන කෙලෙස් පෙන්වන්නට උදව් කරනවා. ඒකෙන් පිට ගිය අනෙක් සෑම අරමුණක්ම අකුසලයක්. ඒක නැත්තම් තමන්ට තව කෙලෙස් දාන එකක්. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේදී මේ අකුසල් නෝපදවන තියෙන අකුසල් දුරු කරන අරමුණට ප්‍රමුඛ ස්ථානයේදීම මූල කර්මස්ථාන තත්වයේදීම නැත්නම් ඒක අරමුණු කිරීම ඒක ආලම්බණය කර ගැනීම ගුරුවරගෙත් අවශ්‍යතාවය තමයි ගෝලයාගෙත් අවශ්‍යතාවය තමයි. ඒ සඳහා උපක්‍රම දෙකයි තියෙන්නේ. ඉතින්තර මහලු දෙයක් හිතේ තියාගන්න දෙයක් නැහැ. මේකට සූදානම් වීමක් වශයෙන් කල්ලාතුව සක්මන් කරන්න. එතකොට Tamanට Tamanගේ ශක්ති ටික බැටරියක් charge කරගත්තට පස්සේ මේ බැටරිය දාපුවම සෙල් ස්ටාර්ට් එක වැඩ කරයි, හෝන් එක වැඩ කරයි, සිග්නල් වැඩ කරයි. බැටරිය ඩිස්චාර්ජ් නම් රූපෙදි මොකට වැඩ කරන්න බෑ. ඒ වගේ තමයි සක්මණේදී කරන්නේ බැටරිය charge කරලා පටන් ගන්න. ඊට පස්සේ Tamanට අදාළ අරමුණේ නම කියලා කතා කරනවා. ආශ්වාසයක් එනකොට ඒ ආශ්වාසයේ දිගේම හිත පවත් ගන්න ඕනේ නම් ආශ්වාස වේලාදී ආශ්වාසය කියලා නම කරන්නේ. ඒකට කියනවා චිර සංඥා වදට්ඨාන. අපි දැන් මෙතන ඉන්නේ කොහොම පිටට ගියා කතා කරලා යෝගාවචරයක් මෙතෙන් දෙන්නේ කිව්වොත් හැම කෙනාම ඕනේ මොන බලාවේ කාටද කතා කරන්න කියලා දන්නේ නැහැ. නම කියලා කිව්වොත් අරේ මම ළඟ මම ළඟට එන්නේ කියලා ඔක්කොමලත් කරබනිනවා. යා මම ළඟට එනවා. මොකද හරියට නම කියලා කතා කරන්නේ නිසා. අපි ඉස්කෝලේ යන කාලේ අපි පහේ පන්ති විතර ඉන්නකොට අටේ පන්ති 10 පන්ති මට මතක නෑ කොහෙද කියලා. ඒ පන්ති ළමයි හිටියා සේරම කියලා. ඉතින් ලොකු සර හරිම සරයි. අපේ පන්තිල අනුර කතා කරලා කියලා කිව්වා 10 පන්තින සේරමට කතා කරා. අර ළමයි කියලා කිව්වා 10 පන්තියේ සේරම තමයි එන්නේ කිව්වා. ඉතින් දැන් ගිහිල්ලා ඔෆිස් එකේ ඉස්සරහ ඕලිමේ ගහි ගහි ඉන්නවා දැන් ඉතින් මොකක් හරි දඬුවමකට තමයි. ඉතින් ලොකු සර් බලා ඉන්නවා සේරම වෙනකන්. අර කට්ටිය සේරම බලන්නේ. ගොඩාක් වෙලා ඇහුවා ළමෙන්න මොකද ඉන්නේ? ඇයි ඇයි ඔතන ඉන්නේ කියලා. සර් එන්නේ කිව්වා මම කවුද කිව්වේ? එයාට බයින්ඩ් කාඩේ කියලා කිව්වේ අයියා අර මුලට ගිහිල්ලා මයින කාර්යයක් අවුල් කියලා හාර කිව්වා. ඒ ඌට ඇහිලත් නැහැ හරියට. ඒ රම්ට එන්නේ කිව්වට ඌට ඇහිලා තියෙන ඒ රම්ට එන්නේ කිව්වා. ඉතින් ඊට පස්සේ ඔක්කොම ඇවිල්ලා බලගෙන ලොකු දර බලාපොරොත්තුවක් නැහැ. ඉතින් පැය ගාණක් කරනවා මේක ඇටලා තිබ්බේ. ඒ වගේ මේ අරමුණු රාශියක් තියෙන වෙලාවේ එක්කෙනෙක්ගේ නම කියලා කතා කිරීම පුදුමාකාර දපණයක්. මේකට කියන්නේ කාලම්පි බිනයි කියලා නැත්නම් වශී කරනවා කියන්නේ. ඕනේ පිටසක් ඉන්න එක්කෙනෙක්ගේ නම කියලා කතා කරන්න පුළුවන් නම් දැන් මතක තියාගන්න කොහොමද මිහිඳුහාමුදුරුවෝ මුළු ලංකාවක් උත්සාහ කරගත්තේ කිස්ස කියලා කතා කරපු නිසා. ඒ රජුර ගැස්සිලා බැලුවා. මට නම කියලා කතා කරන්න මේ මචං කියලා කතා කරද්දී හැකිද අපිට මේ මහින්ද රාජපක්ෂ මහත්තයා. විනාශයි විදායක ජනාධිපති කෙලින්ම හිතේ. ඒ හරියන්නේ නැහැ. අරමතයලා තිස්ස. කැප කියලා ගත්තා. අර මීතල දුන්නු මොකක්වත් නැහැ. මේ නම කියලා කතා කරන එකේ තියෙන මේ සංඥාවේ තියෙන තිර සංඥාවේ තියෙන බලය. ඒ නිසා අපට අවශ්‍ය නම් නම කියලා කතා කරන්න. එතකොට මේ නම කියව කතා කරපේ කරන විශේෂ බලයක් වශියක් ලැබෙන අතර ඒ හරහාම අනිතව හැලෙනවා. ඒකමයි එකම ක්‍රියාව. ඒක නිසා අපට අවශ්‍ය වන මෙනෙහි කරනවා. අනිතව කතා නොකර සිටීම සහ මෙනෙහි නොකර සිටීම. දැන් එදිනදා ජීවිතෙත් වැරදිච්චව කතා කරනවා කියලා කියන්නේ තන්නේ කර මාර භාෂිකයි තනි කර කෙලෙසයි. ඒ ගැන කතා නොකර ඉන්න එක තමයි ආර්ය තෝෂණී භාවය කියලා කියන්නේ. අමාරුයි. මොකද ඒක ගැන කතා කරන්න හිතෙනවා. ඒක තමයි මාර්ගයේ කිචි කැලේ. ඒක තමයි මාර්ගයේ උසි කැලේ. ඉතින් බුදුරජාණන් අපට මාර්ගයේ ඉඳිම යා සම්පූර්ණ විභූෂණේ පාදී හොර රහසක් කියලා දෙනවා. ඔබට අවශ්‍ය දේ පමණක් කතා කරපන් අවශ්‍ය දේට විමරක් ආමන්ත්‍රණය කරපන් නම කියලා ආමන්ත්‍රණය කරපන්. ඒ නම කියලා ආමන්ත්‍රණය කිරීම විශාල ශක්තියක්. ආන්නේ විදිහට ආශස් ප්‍රසවාස මෙනෙහි කරගෙන යනකොට තමයි දැනෙනවා නම් ලාවට යාන්ත්‍රය වෙනකට වඩා ආශාස මුදුත්පත් වෙන ප්‍රමාණය වැඩි, මුලිච්ච වෙන ප්‍රමාණය වැඩි, ඉදිරිපත් වෙන ප්‍රමාණය වැඩි කියලා ප්‍රවේශම් වෙන්න හදිස්සි වෙනවා. උදේට මතක තියාගන්න මේ ලක්ෂිකුත් එකක් කරමුණ තියේදී අපිට අදාළ කෙනක් එක්ක දැන් යන්තම් යාලුකම හදාගත්තා. නම කියලා කතා කරනකොට එයා බලනවා. ඉතින් මේකෙදී හොඳම නිදර්ශනේ නම් මොකද්ද? බැනුම් අහන වචන මේ කියන්න හදන්නේ. කෙල්ලෙක් යාළු කරගන්න හැටි මතක් කරන්නේ කියලා හොඳ වටන සායු කෙනෙක් කියනවා. කෙල්ලට ඇහ ගහනකොට ඇහ දෙනවනම් එන වැඩේ හැදෙනවා. හැබැයි නිතර බලන්න යන්නත් එපා නම කියලා කතා කරන්න යන්නත් එපා. ඇහැදෙනවද කියලා බලන්න. ඇහැදෙන ප්‍රමාණය සුළු කෝණයකට අල්ලගෙන තියාගන්නයි කියලා අපේ බැච්මේට් කෙනෙක් මට කිව්වා. මහා කෝණ වලට දාන්න එපා. එතකොට වැඩේ ටිකක් අබිසි. Taman හැරිලා සුළු කෝණයට තියාගන්න කියලා. කෙලිම බලන්නත් එපා. ඒ සුළු කෝණ දැම්මට පස්සේ ඇහැදෙනකොට මේ හිත කතා නැතත් ඇහැ කතා කරන්න පටන් ගන්නවා. අන්නේ වගේ Tamanගේ මූල කර්මස්ථානේ දැපෙන තමා ගත්තනවා. ඉතින් හොඳටම බැරි වෙනකොට ඒ ඩයලොග් එක යකෝ කිල්ලි කියලා කරන හැටි තේරෙන්නේ නැද්ද? කිල්ල ලෝකේ ඕන තරම් ඉන්නේ උඹට ඕන කිල්ල. ඒක කළා ගන්න. එච්චරයි මේකේ මේ මේ වෙන මහා ලොකු ගුඩ දෙයක්වත් බුදුචානන්සේ ගාව තියෙන විශේෂ ආකර්ෂණ බලයක්වත් නැහැ. ඔබ ඉස්ලාම් ගිවිසගන්නේ. මේක තමයි මම මූල කර්මස්ථාන. ඒකට බුදුරජාණන් වහන්සේ යෝජනාවක් කරනවා මහා කරුණාවේ. බුදුරජාණන් කරන යෝජනාව බව මතක තියාගන්න. දැන් මේ කයට ඉඳගත්තට පස්සේ ඒක ඇතුලේ මොනවා හරි එකක් තමන්ගේ දයෝපගතව මතු කරලා පෙන්නන. පෙන්නන්නේ නැහැනේ කයත් එක්ක ඉන්නවා. ඉන්නකොට එක්කම ඉඳගෙන ඉන්න බර එහෙනම් මේ දින උණුසුම එහෙනම් මේ යම්තරක් වැඩ කරනවා වගේ හුස්ම ගන්නවා හෙලනවා කියන මේ කාරණාව ඔරලෝසු වටේ පැද්දෙනවා වගේ. එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම. ඉතුකේ මහා ලොකු දෙයක් අපේක්ෂා කරන්න එපා. දහසකුත් එකක් අරමුණ මැද මේ අරමුණට හිත යනවනම් ඒක මහා ලොකු ආශ්චර්යයක් මේකට සති මාත්‍රාව කියලා කියනවා. මෙන්න මේ සති මාත්‍රාව දිනු කරන්නයි මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය තියෙන. ඒකට අටුවාචාර්ය මාස්ලා සඳහන් කරන්නේ. සතිය දිනු කරන්න තීර සංඥා පදට්ඨානයි අරමුණ එනකොට ඒක ස්ථාවර කරන්න ඕ ඔයා තමයි මට ඕන කරලා තියෙන්නේ කියලා එයා නම කළා කතා නම කියලා කතා කරනවා. ඒක තව ඩිංගිත්තක් ඉදිරියට ගෙනියන සමාජලාට සත්‍ය ඉදිරියපත් වෙනවා වදිනම් එක අරමුණ දැන් ආශාසය එනකොට කීපවරක් මෙනේ ගන්න. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා. නැත්නම් ආශාසය ආශාසය ආශාසය. නැත්නම් ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා. එලෙනකොට ප්‍රසවාසය ප්‍රසවාස නැහිලනවා හෙලනවා හෙලනවා නැත්නම් පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා. ඒ අරමුණ බොහෝ වාරයක් මෙනේ කිරීම අරමුණත් එක්ක යාර වෙන්න ලේසි. ඒ වගේම සක්මණේදී වැඩි කරතයි. ඒ වගේම අපි යම් කිසි කෘත්‍යයක් කරගෙන ඉන්නකොට තව කවුරු හරි ළඟට කතා කරනවා. ඒ නැත්නම් වටපිට දේවල් කියනවනම් අර සමන් කරන දේ ඉතින් මෙනෙහි කර කර කරනකොට පටලැවෙන දින වෙනවා. ඒක තමයි සාමාන්‍ය මිනිස්සු ඔය සෙන පොළේ මැද ඉඳලා පොළේ මිනිස්සු ඔක්කොම ගත කරද්දී පොල් බානකට ගණන් කර කර ලාභයි එකයි දෙකයි පොල් දෙකක් අතර ගන්නවා ඒකට ගහනවා ගණන් කර කර දාන. ඒක කවුරුමත් ඇවිල්ලා යාට කතා කරන්න යන්නේ නැහැ. කතා කරන මනුස්සයගේ කාණ කැඩෙන්නේ නැහැ. ඒ මේ පරණ ක්‍රම. මේ මෙනෙහි කිරීමේ ක්‍රමයේ පිළිබඳව මම මේ වාක්‍ය රාශියක් පාවිච්චි කරේ. ඒක මොකදෙනෙක් කියනවා මේ මහා ශීසාරද විසින් ඉදිරිපත් කරලද මහ බොළඳ දෙකේ වන්තිය නැත්නම් බාලන්ද වන්තිය වඩා. ඒක නිසා මේක ඕනේ නැහැ මේවා අවශ්‍ය නැහැ කියලා. ඒ අර සෝලේ ලෙඩිස් කියලා මහත්කෙක් ලියලා තියෙන පොතක් common insight කියලා. එයා කියනවා අද මේ වෙනකොට බටහිරට ධර්මයේ පැතිරෙන්න එකම හේතුව මේ මහසීසාරට ඉදිරිපත් කරන මේ මෙනෙහි කිරීමේ ක්‍රමය විතරයි. ඒක හරියම විදුහුරු ක්‍රමයක් ඕනම කෙනෙකුට කරගන්න. කොයි වෙලාවෙත් වරද්දන්න පුළුවන් කොයි වෙලාවෙත් අපව ගන්න පුළුවන්. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ඒ තරම්ම වැදගත්. ඒ මොකටද අවශ්‍ය දෙයක් එක්ක කරන්නේ. එතකොට තමයි මේ සත්‍ය මාත්‍රාව දිකට ඊට වඩා ටිකක් එහාට පවත් ගන්න. බයිසිකල් එකක් නැති වෙලි පවත් පදින කෙනා එන්නේ එන්නේ එන්නේ වැටෙන ප්‍රමාණය අඩු වෙලා පදින ප්‍රමාණය වැඩි වෙනවා නම් නැත්තම් ටාගට් ෂූටින් කරලා නැත්තම් එල්ලේට ඉතලයට වෙඩි තියන කෙනා පලාතකට විද ගන්න බැරි කෙනා කලාතුරකින් ලෑල්ලට විදිය විද ගන්න පුළුවන් වෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම ධෛර්යයක් එනවා ඒ වෙන්නේ මොකද්ද ඒකට වදින වාර ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ අර මුලදී විශේෂයෙන්ම ආධුනිකයෙකුට එහෙම නැත්නම් හිත වික්ෂිප්ත වෙලා ඉන්න වෙලාවක මේ සති මාත්‍රාව ඇති කරගත්තට පස්සේ ඒ යෝගාවචරය ඒකට පුතුම ලය කීවරදී කටයුතු කරනකොට මුලදී ලොකෝම ලොකු යොසීමක් ඕන. මට මේ අරමුණේ හැපෙන තරම් දැනගන්න ඕනේ. ආශ්‍රව ප්‍රසවාසයේ වෙනසක් දැනගන්න ඕනේ. මම ආනපන ඉන්න බවක් දැනගන්න මේ ඔක්කොම කරන්න. ලැබෙන්නේ මොන පැත්තද? ඒ පැත්තෙන් කරගෙන යනකොට ධර්මයේ අනුග්‍රහයක් වශයෙන් තමයි මේ පැතිකඩ පේන්න පටන් අන්නේ පැතිකඩ පේන්න පටන් ගන්නකොට මේ යෝගාවචරයට මේ ඒ ධර්මයෙන් තමයි ලැබෙන ඒ අනුග්‍රහය ලොකු විවිධාංගීකරණයකට ලක් කරනවා. ඒක සතිය අපිට ලැබෙන අසහනය දුරු කිරීමේ එහෙම නැත්නම් කියනවා නම් අහත චිදුරු කිරීමේ ක්‍රමයක් පටන් ගන්නකොට නම් අපි පුදුමාකාර ක්‍රමවේදයකට තමයි යන්නේ. ඒක ਸਰවඥාන්සේ සඳහන් කරනවා හොඳට නිල්ගොයම වැවිලා තියෙන කුඹුරු යායක කුඹුරේ නියරවල වල තනකොළ තියෙනවා. ඒකට හරකෙකුට අපිට කියන්න බෑනේ භෝගේ කන්න එපා. නියර විතරක් ආපන් කියලා. හරක එහෙම කරන්නේ. හරක හරි කැමති භෝගේ කන්නේ. ඉතින් ඒ නිසා ගෝපල්ලා හරි අමාරු කරපත් වෙනවා. එතන ඇත්තටම තනකොළ තියෙනවා. නමුත් හරකෙක් යොමු කරන්න බෑ. ඒ නිසා එයා කරන්න හදන්නේ වනාචි තමයි කණ්ඩ දෙන්නේ. භෝගේ තියෙන දිහාට යන්න දෙන්නේ නැහැ. මොකද ඕකයි කරන්නේ උටි ගන්න. මුත්‍රාඥාන්සේ සඳහන් කරනවා යම් වෙලාවක භෝගේ අසන්න නෙළුවට පස්සේ ඉපනල්ල දෙනකොට නිසින්ින්දේ කන්න පුළුවන්. හරක් ටික නිදාහරින්න පුළුවන්. අන්නේ වගේ තමයි සතිය මුලදී භෝගේ තියෙන ඉඩමක එහෙනම් Taman කපාන කියලා හරකට තනකොළ ටික දෙන්න ඕනේ. ඔය ටික වෙලාවක් යනකොට ගොවි ඇවිල්ලා අස්සන් නෙලාගත්තට පස්සේ ඉපනැල්ලේ ගොයන් කපපු ඉඩමේ හරක් නිසින්ින්ද ගන්නවා වගේ සති මාත්‍රාව පටන් ගන්නතර පස්සේ එයාට පුළුවන් ඒ අරමුණ කෙරේ වශීතාවයක් ඇති කරගන්න. ඒ අරමුණ චීදී තව අරමුණක් තියෙන හැටි බලන්න. ඒ අරමුණ පල්ලෑ තියෙන අරමුණ ගොරෝසු තියෙන්නේ. මේකට බාධා කරන්නේ. පුළුවන් තරම් මේ සති මාත්‍රාව පැවැත්වීම මූල කර්මස්ථානේ පාවිච්චි කරන්න. ඒ වගේම ආරාරමුණ හරහා තමයි ආරමුණ බලන්න. ඒ නිසා මූල කර්මස්ථානේ හරහා මූල කර්මස්ථානේ සතිය තියෙද්දී මේ බාහිරේ සද්ද තියෙන බව දැනගන්න. වේදනා තියෙන බව දැනගන්න. හිතිවිලි තියෙන බව දැනගන්න. මේ ආකාර වූ විවිධාංගී කරන නැත්නම් මේක විචිත්‍රතාවට වෙලාවක් තියෙනවා. ඊ අර ඛණ්ඩ සතිය අඛණ්ඩ සතියක් පාට පත් වෙන වෙලාවේ ඒකදී යෝගාවචරය බඩදරු අම්මා කෙනෙක් කුලකාන්තාවක් ඒ තමන්ගේ දරු ගැබරක ගන්නවා වගේ කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ අර චන මාත්‍ර සතිය දුබල සතිය බලවත් සතියක් වඩපත් වෙනකම් පුදුමාකාරී වසීලකින් පුදුමාකාර කුල ගෞරවයකින් කුලකාන්තාවක් දරු ගැබරකිනවා වගේ මේ රැක ගැනීම සතිය ඉපීම නෙවෙයි. උපයාගත් සතිය අර සතිය. උපයාගත් සතිය අඛණ්ඩව පැවැත්වේ. ඉතින් ඇත්තට භාවනා ලෝකයට ඉහිර වෙලා තියෙන එතන. භාවනා ලෝකයට සතිය අඳුල්ලා දෙන්න ඕ සතිය මේ මුලිච්ච කරගන්න එක එච්චර ප්‍රශ්නයක් නෑ. ඒක ඕනම තැනකට වෙන්න පුළුවන්. මොකද අපි කෑම කනකොට වෙන්න පුළුවන්, නැත්නම් කවෙක් ගහ බැන ගන්නකොට වෙන්න පුළුවන්. ඕන දෙයක් කරද්දී සතිය ඉන්න පුළුවන්. නමුත් ඒක දිගට පවත් ගන්න නම් අපිට පරිසර සාධක අවශ්‍යයි. ඒ තරේ පුරුදු කරලා පුරුදු කරලා ගියාට පස්සේ අන්තිමට ඕන වැඩක් කරනකොට සතිය ඇති කරගෙන යන්න පුළුවන්. එදාට අර සතිය ඇති කරනකොට ඛණ්ඩ සතිය ඇති කරන දෙන උපදේශ නෙමෙයි දෙන්නේ. ඒකට යාට හොඳට හඟුම් මුදා කරලා කරන්න කියනවා. ඔයා කපු ඉපනැල්ල ගයිත කුඹර තනකොළ කවන මේ ගොපල්ලෙක් වගේ ඕන දෙයකට යන්න. ඉතින් මේ අපේ භාවනා වැඩමුළුවේදී අපි කරන්න හදන්නේ අර ඛණ්ඩ සත්‍ය ඇති කර ගැනීමට උපකාර කරලා ඒක ටිකක් වැඩෙනකන් යෝගාවචරය භෝගේ තියෙන කුඹරක තනකොළ කවර ගොපල්ලෙක් වගේ පරිස්සම් වෙනවා. ඉතින් මේ යම් හේක් යම් දවසක දක්ෂ යෝගාවචර බොහොම ඉක්මනට මේක අල්ල ගන්නවා. මේ ගැම්ම මේ ජවය මේ ප්‍රවේගය එන තත්වරණය සමහරව හරීම දුර්වලයි මේ සතිය කැඩෙන සතිය අඛණ්ඩ සතිය පාඩපත් කරන්න ගියාම මේ මූල ධර්ම ඉස්සර කරන්න කියනවා. ඒක කලාවක් තියෙන විතර විද්‍යාවක් ඇතන නැහැ. ඒ වැඩෙන දෙයට වඩන්න බෑකට වැඩෙන දෙයට බාධාවල් අයින් කළ දෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ අඛණ්ඩ සතිය සහිතව නැත්නම් සතිය පිළිබඳ කනගාටුකී පශ්චාත්තාප වෙවි නැත්නම් සතිය නැතුව වැඩ කරන කාර්යය. හොඳට යම්ම සහිතව සතිය වැඩ කරනකොටයි යෝගාවචරයට වැටහෙන හැටි නැත්නම් යෝගාවචර කොහොමද මේක දැනගන්නේ කියන එකට හොඳ සාක්ෂියක් තියෙන කාරණාවක් ඉදිරිපත් කළ දවසේ ධර්ම දේශනා ඉවර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ඒ සංගීතනිකායේ තියෙන මාළුක්‍යපුත්ත සූත්‍රයේදී සර්වචනංශ මේ ටික ඔච්චර විචල වශයෙන් කියන්නේ නමුත් ඒ වෙලාවේ බණට සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මාළුක්‍යපුත්ත කියන ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන උපහාසයේ කියුපති හරිනම් ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙමයි මම තේරුම් ගත්තේ කියලා උන්වහන්සේ ඒ සතිය නැති වෙලාවේ නැත්නම් සතිය දුර්වලම වෙලාවේ ඒ වගේම සතිය වේපුල්ල භාවයටපත් වෙච්චි අඛණ්ඩ භාවයටපත් වෙච්චිලාදී වැඩ කරන හැටි පිළිබඳව ගාථා දෙකක් සඳහන් කරනවා. ඒක හරි මම මේක ඉස්ලා කීපතාවක් මට මතකයි ධර්මදේශනාවට සම්බන්ධ කරලා ඒක කියනවා රූපං දිස්වා සති මුත්තා පේනිමිත්තම් මනස්කරෝති. අපි මේ කතා කරන්නේ ඇහැට රූපයක් පේන වෙලාවක්. ඕනේ නම් අපිට ඒක මේ කායයට හුස්ම දැනෙන වෙලාව කියලා ඒ ගාතාවලම කියනවා ඒකට අදාළ ගාතාවක්. මම මේ ඉදිරිපත් කරේ ඉස්ලාම් කියන ගාතාව ඇහැට රූපයක් හම්බ වෙන වෙලාව. රූපං දිස්වා සති මුත්තා යට සතිය නෑ. ඒකට කියනවා මුත්ත සතිය කැඩෙන සතියක් කියන්නේ. තාම දුර්වල සතියක් තියෙන නැතුව ආහ සමානයි. මොකද සත්‍යකින් යුක්තව රූපයක් දකිනවා. පියනිමිත්ත මනසිකාරතේ දකින්නකොටම එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක දිච්චි ඉදිරියට පැනලා ඒ දකින්න රූපයෙන් මොනවා හරි රාගයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි ඇති කරගන්න ඉතින් කෙලස් දුවනවා මාරපක්ෂක වෙනවා අපි දන්නේම නැතුව මේ ඇහැ එතන දැකීම ඒ හරහා ප්‍රිය නිමිත්තක් අපේක්ෂා කරනවා. දකපු දේ ප්‍රිය නිමිත්තක් මනස කරෝද කියන්නේ ආ මේක වෙන්නේ නැති මේ නැත්තම් මේ නිමිත්ත තමයි මේකේ තියෙන්නේ කියලා පේන එක නෙවෙයි. ඒකෙන් අපි තද බල අපේක්ෂාවක් තියෙනවා. සතිය නැති හිත. ඒ නිසා රූපන් විශ්වාස සතිය මොණ්ඨා ප්‍රිය නිමිත්ත මනස කරෝති. සහරත චිත්තෝ වේදේති තංච අජෝස තිට්ඨතිය දකින්න දේ පිළිබඳව රාග රක්තව ආශාවෙන් යුක්තව ඒ රූපේ විඳිනවා තංච අජෝසතිත්‍ති අනේ මම තමයි දැක්කේ මේ ඉස්සල්ලාම දැක්කේ කොච්චර වාසනාවක්ද මේක මේ වෙලාවේ දැක්කයි කියලා අර දැකපු රූපයත් එක්ක ගෙට කෙවදීමක් ඒකට රිංග ගැනීමක් දැස ගැනීමක් හිත සිද්ධ කරනවා මොකද මේ බලන යාන්ත්‍රණය දිහා නෙවෙයි අවධානය වෙලා තියෙන්නේ මේ බලාපු රූපේ මේ වෙලාවේ මේක පෙන්වන එක කොච්චර සුබ නිමිත්තක්ද කියලා ඒක පිළිබඳව හිතෙනකොටම ඒ රූපය අල්ලපදා ගන්න තරමට, ගෙවදින තරමට, නිමග්න වෙන තරමට රූපෙට වාල් ඒ මුක්ත සතිය හෝ අසතිය කියන වෙලාවේදී රූපය දකිනකොට සිත් වෙන්නේ තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවය. ඒකොට ඒ ඒ විදිහට ඒ දකින්න රූපේ නිසා මෙයා නානා විදිහට මම මේක පොඩ්ඩක් කරන් ගිහලා මගේ නෝනට පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් අනේ පොඩි බබෙකුට පෙන්නන්න ඕනේ. අපේ පන්ති ළමයින්ට පෙන්නන්න ඕනේ. කියලා ඒක පිළිබඳව ඉටී තොරන් ගන්න පටන් ගන්නවා. ඉටී කතා කතර කොටක පටන් ගන්නවා. අනේකා රූප සම්භවයි දකින්න රූපේ මතක මත ඉඳගෙන নানা ප්‍රකාරව පංච කරන්න පටන් ගන්නවා. ඒ වේදනා විඳින් වැඩ වඩවා ගැනීමේ ලෝභකම අනුව තමයි මේ පරිේශන තෘෂ්ණාව අනුව තමයි මේ নানা ආකාර රූප සම්භවයක් නැත්නම් හීන මෙවිලක් මුරුංග ගහට ඉඳාගත් මුදිරත් මිනිසයා ඒ හීන දිගේ ගිල මුරුංග ගහම කැපුවා වගේ දිගට කතා ගෙතෙන්න පටන් ගන්නවා මේ සතිය නැත්තම් වෙන වැඩේ අභිජ්ජාච වියේසාච චිත්තමසූපහඤ්ඤති ඉතින් අන්තිමට බලනකොට ඒකට ඇතිකර නැටි ලෝභයක් ඇති වෙනවා එනත් ඒක ලබා ගන්න බැරි වුණා මේ බල්ල මේ නැති වුණා කියලා හෝ දැඩි ද්වේෂයක් පහළ වෙනවා ඇත්ත ඇති හැටියෙන් දකින්නේ එක්වාන අමතර ලාභයක් තණ්හාවක් ඇති කර නැත්නම් ද්වේෂයක් ඇති කර ගන්නවා. ඉතින් හිත අසහනයටපත් වෙනවා, ආතතියටපත් වෙනවා. මේ රූපේ දැකීම නිසා ඇතිවෙච්ච කෙලස් කඳි. ඒ කෙලස් කඳ රූපේ තිබුණ එකක් නෙවෙයි. අසතිය නිසා මෙයා වගුරු උපදයක්. මේ නිසා ධික අසහනයකට ධික ආතතියකටපත් වෙනවා. ඒවං ආචිතතෝ දුක්ඛං ආරාණිපාන උච්චති යා මේ විදිහට මේ දක්න දකින රූපයක් පාසා එක්ක තණ්හාව එක්ක මාන එක්ක දිච්චිය මේ අනු එක්ක ලෝභය එක්ක ද්වේෂය එක්ක මොහයත් කරනවා දැන් දක්න දකින හැම රූපයකින්ම ඇති නොකිය කිය වෙන කාරණාවක් තියෙනවා එහෙම රාගයක් හෝ ද්වේෂයක් ඇති වෙන රූපයක් දැක්කට අපිට මතක හිටින්නේ නැහැ අපිට මතක හිටින්නේ එක්ක තද රාගයක් තියෙනවා නම් එක්ක තද ද්වේෂයක් තියෙනවා. ඒ නිසා අපිට හීනෙන් පේන්නේ මතක හිටපු ටික. කෙලස් නැති එකක් ආවනේ මතකට යන්නේ නැහැ. අපි හිත අල්ලන්නේ නැහැ. අල්ලන්නේ කොක්ක වදින්නේ එක්ක රාගයක් ඇති කරන එක්ක ද්වේෂයක් ඇති කරන. ඒ නිසා අපිට හිතේ හොඳට ගලේ කෙටු වගේ යමක් මතක නම් ඒක තද රාගයක් අපිට දීලා තියෙනවා. තද ද්වේෂයක් දීලා තියෙනවා. ඒ නිසා අපිට අල්ලනවා නම් මේ දීට මොන කඩදාසියට අල්ලනවා නම් අල්ලන්නේ රාගය, ద్వේෂය කියන කුපිත කරන ධර්ම තියෙන ටික විතරයි. අපි මැද හරිය දැකපුවා මොකක්වත් මතක නැහැ. අපි හිතමු අපි රැයකට ඉන ලක්ෂ කෝටි වාරයක් දක්න උදේ වෙනකොට මතක තියෙන්නේ වඩාත්ම රාගය තිබෙන එක සහ වඩාත්ම ද්වේෂය තියෙන විතරයි අර දැකපු හීන දකින්න වෙලාවෙදී නම් පේන දැනෙන හිතින් හිත නැත්නම් මොකද හිතින් නම් කෙලෙසක් තියෙනවා මතකේ හිටින්න නම් කෙලෙසක් තියෙනවා. ඒක නිසා යමක් අපි මතක කරලා ලියලා සටහන් කරලා තියෙනවා නම් තියෙන හරිය සේරම කෙලෙස් සුද්ධ වශයෙන්ම කෙලෙස්. ඇතිහැටි දැක්කනාගේ ලියා ගන්න දෙයක් නැත්තේ නෑ. ඇතිහැටි දකින්න දේවල් අපිට අදාළත් නෑ, පේන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ, වැදගත්ුත් නෑ ඒවා පැතුසක් නොකේ. මේ තමයි මුත්ත සතියෝ එහෙම නැත්නම් ඛණ්ඩ සතිය තියෙනකොට සිදුවෙන දේ. නමුත් මේක දැනගෙන මේ යෝගාවචරය මේ සතිය හොඳට ළඟ ළඟ වඩලා හොඳට සතිමත් සිටකි. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් සක්මන් කර කර යදාන්නවා කෙලවරට යනකොට මට රූප පේන තියෙන සම්භාව්‍යතාවය වැඩි සතිය කැඩෙන තියෙන අවස්ථාව වැඩි ඒ නිසා මම මෙතනදී හොඳට දැනගෙන කෙලවරදී හැරෙනවා. හැරෙන වෙලාවේ රූපයක් දැක්කයි කියලා හිතමු. නොදැක්ක જાති කුරුල්ලෙක්, නොදැක්ක જાති සමනලෙක්, නොදැක්ක જાති මලක් කවුරු හරි දැක්කා. එතකොට හැබැයි මෙයා යන්නේ ලෑස්ති වෙලා. දන්නවා මේ තෙක් මත් සත්‍ය ගිනිච්චා. මෙතෙක් කැඩෙන්න පුළුවන්. නමුත් මම කොහොම හරි පරිරත කරගන්නවා කියලා නසෝ රාජ්‍යච රූපේසු රූපං ඉස්සපතිස්සතු එයා රූප අභිරමණය කරන අදහසින් නෙවෙයි යන්නේ එයා අභිරම එයා යන්නේ වම දකුණට කියන්නේ ඒක නිසා නසෝ රාජ්‍යච රූපේසු රූපං ඉස්සපතිස්සතු එයා දැනගන්න ඔන්න මම බලාපොරොත්තු වෙච්ච අනතුර ආවා මම දැන් සතිය නෙවෙයි වේපුල්ල සත්‍යයක් ඇති කරගන්න. අඛණ්ඩ සත්‍යයක් ඇති කරගන්න. මගේ හිත තියෙන්න ඕනේ පයේ පඩවිය ගැටෙනකොට කයේ තියෙන සංවේදී භාවයට පෘථිවි ධාතුව හැප්පෙන එකේ තියෙන සංවේදීකම නෙමෙයි ධක්මන කියලා කියන්නේ. නමුත් ඇහැ කිසිම පූර්ණකමණයකින් තොරව මේ විඥාණය කාය විඥාණය චක්ක විඥාණය බාටපත් කරගෙන රූපයක් එක්ක දැන් කර දෙනවක් කරනවා. යනකොටම යෝගාවචරයක අභිරමණය නොකළ යුතු බව දන්නවනම් යාට තේරෙනවා දසෝ රජ්‍යතු රූපේසු රූපං විස්වාපතිසු මාගේ ඉන්ද්‍රයන්ගේ කාය විඥානය ඉඳලා චක්කු විඥානයට දැන් පැන්න නොදැන ඉන්න කෙනෙකුට වඩා මේ ගැන සැලකිල්ලෙන් යන කෙනාට මේ පොල්ගහවෙලින් කෝච්චි ගුරුනාගල පාට දානවද යාපනයේ පාට දානවද කියලා ෂන්ට් කරන තැන හරි වැදගත්. නැත්තම් ආපු එකට කෝච්චියේ පාරට ගියා. අපි හුඟක් වෙලාවට වෙන්නේ අපිට මේ කාය විඥානයේ තිබිච්ච එක චක්කු විඥානයේ මාර්ගිච්ච බව පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා ඒක අභිරමණයේදී මත් වෙනවා. ඒ වෙනුවට නසෝ රජිත රූපේච රූපනිස්සපතිසතෝ යහිතාගත කන්න මගේ සාමාන්‍ය සතිය බෑ දැන් අඛණ්ඩ සතියක් ඕන මම ඒ නිසා දැන් හිත පිට ගියා. නමුත් අඛණ්ඩ සතියට අහු නටරටික මාර්ගිච්ච බව කාය විඥාන ඉඳලා චක්කු විඥානට මාර්ගික බව. විරත් චිත්තෝ වේදේති. ආ ඒක විඳිනවා. නමුත් ආඩම්බරෙන් නෙවෙයි විරත් චිත්තෝ වේදේති. මම මේ හිතාගෙනම ආවේ මේ කොහොම හරි පයේ ධානය ඉන්නම් කියලා. නමුත් මේ ලස්සන මල, මේ ලස්සන සමනලය, මේ ලස්සන කුරුල්ල නිසා හිත පිට ගියා කියලා එයා අභිරමණයක් කරන්නේ නැහැ. එයා දන්නවා මම පෙරදුනා. මට ලැජ්ජ බය නැහැ. මේ නික්ලේශී අරමුණේ ඉඳලා මගේ හිත ක්ලේශයට පැන්නා කියලා ඒ වේදනාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වේදනාව අභිරමණය කරන්නේ, අජෝසනය කරන්නේ, අභිවදනය කරන්නේ. ඒ ගැන කතා කරන්න යන්නේ ආඩම්බරයට ගන්නෑ, ඒ අරමුණට බැහැ ගන්නෑ. ඉතින් මේක තමයි ඛණ්ඩ සතිය සහ ඛණ්ඩ සතිය අතර වෙනස. ඒ විරත්‍ච වේදනාව තියෙනවා. ඒ රූපේ බලනකොට මට මන අපේ පහනවා, මන අපේ ඔක්කොම තියෙනවා. මත ඒක නාඩම්බර වෙන්නේ. ඒ කියන්නේ කියාපාන්න යන්නේ කාබිරමණය කරන්නේ තංච නාජ්ජෝස තිට්ඨචීකට ගෙවදින්න හිතන්නේ. මේක මට වෙච්ච ලොකු ලාභයක් කියලා හිතන්නේ මේක මර උගුලක්. මේකට කියනවා නම් හිත මෙතෙක් පහළ වෙච්ච නැති අනුපන්නාන පාකාන කුසලාන ධම්මාන උපාදාය කියන විදිහට අලු කුසල් පද්ධතියක් එන්න පටන් ගන්නවා කියලා මේක දිහා අර ඛණ්ඩ සත්‍යයට මොනවක්වත් කරන්න බෑ ඒක අනු කැඩිච්ච ගතියටපත් වෙනවා අඛණ්ඩ සත්‍යය වේපුල්ල සතිය හොඳට තේරුම් කරලා දෙනවා මේ ආරක්ෂක භූමියේ ඉඳලා අපට අදාළ තැනකට පැනලා දැන් මේකෙදී අනාරක්ෂිත භාවයට එනවා ඒක අභිරමණය කරනවා මොන ඕකට විලජ්ජනතිකම කියලා කියන්නේ බයලජ්ජතික නෑ කියන්නේ ඕකට සිවුම් මට්ටමේ ඒ නිසා අප නැවතත් අඩු ගන්න මේක දැනගෙන ආය මූල කර්මස්ථාන ගන්න පුළුවන් නම් බයලජ්ජා සහිතයි බයලජ්ජාට ඉඩක් ලැබෙන මොකද ඒ සතිය අපිට ඉඩක් කරන්නේ නිසා සති ඉඩක් කරන් දෙනවා ඉන්දිය සංවරයට නෙමෙයි මේ ඉඳ කරන් දෙන්නේ බයලජ්ජාවට බයලජ්ජාව තමයි ඉන්දිය සංවරය ඇති කරන්නේ. ඒ ඉන්දිය සංවරය ඇති වෙන්නේ විදිනව විදිනකොට ඒක අභිවදනය කරන්නේ අභිරමණය කරන්නේ අජෝසනය කරන්නේ යකාස පස්සතෝ රූපං වේදතෝ ചാපි වේදනං. ඊමණ්ච රූපිකුත් දකිනවා විදීමකුත් විඳිනවා නව කෙලස් එකතු කරගන්නේ රූපෙකොත් දකින්නවා වේදනාවකොත් විඳිනවා ලොකු සතනක ඉන්නේ කෙලෙස් උපදවා ගන්නෑ කීයතිනෝ පචියති රැස් කරන්නේ එයා ගවන් කරනවා එයා දන්නවා යන්ත්‍රය දැන් වැඩ කරන්නේ මට අරියාලුවට ඒක දිහා අඛණ්ඩ සතියකින් එලබිසියකින් හොඳට බලන ඉන්නවා ඇත්තටම මට ඕන කමක් නෑ මේ ඇහැට රූපේ කියලා රූපය අපිරමණය කරනවා නමුත් මටත් නොකිය මගේ ඇහැ මේ කටයුතු කරන්නේ මේ අනාත්ම ස්වභාවයක් හැබැයි මට දැන් අස්පනා පිට ලේ පිට දකින්න පුළුවන්. අන්න ඒ දැකීම මේ ලස්සන කුරුල්ලෙක් දැකලා අභිරමණයට වඩා බොහෝම දුරට යන ගමනක් බුදුහාමුදුරුවෝ අපේක්ෂා කරන දෙයක්. කොහොමද මේ පයේ තිබුණ හිත ඇහැට ගියේ? පයේ තියෙන එපා කරපු කම්මැලිකම මේ වම දැකලා දකුණ දැකලා නැත්නම් අර ගෙදර ගෑණි දකින්නා වගේ වම දකුණ දකින්න. අර රූපයක් දකින්න එක කුරුල්ලෙක් දකින්න එක අඩේ විතර පුරාම හම්බෙච්ච එක පැදුරටත් නොකිය තමයි හිත අතෙන් යන්නේ. මේක කාගවත් දෝෂේ නෙමෙයි. මේකට තමයි මායя මේ කූල් කරලා තියෙන්නේ. මේ යන්ත්‍රය දැක්කම රූපේ දකින්න යන්ත්‍රය දකින්න කියන එක සම්පූර්ණ වෙනස් ඒකට චිත්‍රපටය දකින්න ප්‍රොජෙක්ටර් එක දකින්න වගේ වෙනසක්. චිත්‍රපටයේ පෙන්නන මැජික් පෙට්ටිය දිහා විස්තර කරලා බලනකොටත් මැජික් තමයි. ඒකෙන් චිත්‍රපටයේ පෙන්නන චිත්‍රපටියත් මැජික්. කවදා හෝ චිත්‍රපට පෙට්ටිය වෙන්න පුදාවද රූප පෙට්ටිය අපි ප්‍රොජෙක්ටර් කියන එක ඒ වාගේ මේක දකිනකොට යථාස පස්සතෝ රූපං වේදචෝ ചാති වේදනණ්‍ය රූපත් දකිනවා වේදනාවක් විඳිනවා ක්ෂීයතිනෝ පචීයති යකලස් රස කරන්නේ මෙන්න කෙලස් යාන්ත්‍රණය කොහොමද මම බයලජනට කෙනෙක් බවටපත් වෙන්නේ කොහොමද මම ඉන්ද්‍රිය සංවරය නැති වෙන්නේ කොහොමද දුෂ්චරිත වලට වැටෙන්නේ කොහොමද නීවරණ එන්නේ කොහොමද අවිද්‍යාව වෙන්නේ කියලා තමන්ගෙම අවිද්‍යාව ඇති කරන යන්ත්‍රය හරහා අවිද්‍යාව ඇතිවීමේ යාන්ත්‍රණය දකින්න. මේක සංසාරට එක සැරේ වෙන්නේ. නිතර නිතර වෙන්නේ. වෙච්ච ගමන් මේ පුද්ගලයා තේරුම් අරගන්නවා මෙතෙක් කල මාව රූපඩයක් වශයෙන් කරගෙන මගේ යන්ත්‍රය හරහා මායя කෙලෙස් උපදිනවා. මට බුදුහාමුදුරුවෝ දීපු රහස නිසා වඩාගෙන ආපු සතිය නිසා මම මේ අස්පනා පිට ලේ පිට දකින්නවා. මෙච්චර අරසා සහිතව අපතම කීටි එකට නොදකින්න ඔබතන් කියලා එකට අප්‍රිය කරනවා. අරමන බඳන රූපයට අතිශය ඇතිවෙච්ච වහාම ඉදිරිපත් වෙනවා මේකේ අහිංසක කතියකුත් තියෙනවා බැලුවලට. අහිංසක උනාට ඕලෙමට ඉන්දියා සංවරය, තීන දුස්චරිත, නීවරණ, අවිද්‍යාව ඊකට යනවා නමුත් මේ වෙලාවේදීම විනිශ්චය කරගත්තේ නැත්නම් Taman උනත් මේකට දෙන විනිශ්චය වැරදි. ඒක නිසා මම මේ කුමාරි කඩුව දෙන්නේ Tamanගේ රසාද කුමාරයාටද මස්සද්දට. දෙන්නත් වන්ද සත්නක කියන්නේ මහා පෞරුෂත්වයේ කියනම තීන්දුව තියෙන කඩුව තියෙන කුමාරියත් ඒක. හැමදාම සංසාරේ කියන්නේ ඔන්න ඔකට තමයි. පිරිමේ එන්න සෙල්ලම් දානවා, කස්තිරම් ගහලා නටනවා, කරාටි ගහනවා, තරු ඇදලා ගහනවා සයිට් එකේ ඉන්න මනමේ කුමාරියක් ඇහැ ගහපු පමණින් සේරම කරා. ඉතින් මේ කියන්නේ අයියෝ සබම්බුරු වගේ જાතිය. මේ අත තිබුණා තුක් කරේ. ඉතින් මේ උලඩහැර පානකොට නම් කියන්නේ අපි තමයි ඔක්කොම තියෙන්නේ. බණ පුරුෂ ප්‍රධාන පරමාර්ථයේ සමාජයක් තියෙන්නේ. කියන්නේ තොපි හිටපේ කරවන පැත්තකට. ආදී ගෑණි ඉන්නවා තමයි. සබම්බුරු අත තිබ්බ ගමන් තුක් කරා. ඉතින් මේක පෞරුෂත්වයේ දිය වෙනසලු පිළිමක පිළිමකන් දිය වෙනසලු වැඩ මේ වැඩේදී මේ සතියේදී ඔය ගැහන පිළිමක මොකක්වත් නැහැ සති ධාරාව අඛණ්ඩ නම් මම කියන පෞරුෂත්වයක් තියෙනවා සති ධාරාව දුර්වල නම් මම කියනවා ගෑනියක් මට බනිනවා පුදුම විදියට ඔබට ප්‍රසිද්ධියත් බනිනවා රහසෙත් බනිනවා ඒක නිසා මේ ඥානකෝටිම ප්‍රශ්නයක් නැහැ. ඒක හදාගෙන ගියොත් ඥානකොට පිළිමයක් වෙන්න පුළුවන්. පිළිමයක් වුණොත් දැනගත්තර කමක් නැහැ. මයිලක බයලජ්ජ නැහැ. මයිලක චපලකම කියන කියලා මේ සත්‍ය ධාරව අකණ්ඩ කරපුවම අන්න අපිට පේන්න පටන් ගන්නවා මේ වේගය තුළ 1500 කරගෙනකොට 230 කරන්ට් එක එනවා. ඔය විනාඩියට එක රවුමක් දෙක කරගෙනකොට මොනම කරන්ට් එකක් නැහැ. තියෙනවනම් ඒ කරන්ට් එක හානි කර එකක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේට මේ මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කියලා කියනවා. ඒවං ආචිතතෝ දුක්ඛං නිබ්බන්තිකේ නිබ්බාන උච්චති මේ මනසයා ජීවනේ දුක දුරුවන් කරලා මේ කෙලෙස උපදින්න පුළුවන් තැන නිවන උපය. මෙන්න මේකටයි සතිචරණ කියලා කියන්නේ. සතිචරණ කියලා කියන්නේ වැටි වැටි ඇවිදපු බබා වැටෙන්නේ නැතුව දිගට යන. කකුල විමතිතිය පදින්න පුරුදු වෙච්ච බයිස්කලේ එක දිගට බැලන්ස් කරගෙන මොකද්ද රහස? තොරණි. වේගය. මේ වේග කවා ගන්නයි අපි මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කරන්නේ. අපි ඔක්කොම ළඟ මේ පුංචි සතිය තියෙනවා. ඒ නිසා අපිට මූලික සුසුකම තියෙනවා. නමුත් ඒක පතල හරියන්නේ නැහැ. ඒකට ශිල්පීය ක්‍රමයක් තියෙන්නේ. ඒකට අවශ්‍ය උපකරණ සපයනකොට ඒ ශිල්පීය ක්‍රමය උනත් කලාත්මකව කරන්න පුළුවන්. ඒ නිසා ඒකට දෙවන්නේගේ මොන ධර්ම වාසිය බුදුහාමුදුරුවෝ කියන බණ ටික වැදගත්. අත්තදා බැලීමයි එකම දේ. නැවත නැවතත් කරන්න කරන්න කරන්න මේ පුදුම විදිහට ශිල්පේ ක්‍රමසා විදීකන ගන්න පුරුදු වෙනවා. ඒක පුරුදු කරගත්තාට පස්සේ ඒක තමයි මුළු සංසාර ගමනටම හොඳම කල්යාණ මිත්‍යා බවටපත් වෙනවා. හොඳම සත්පුරුෂයා බවටපත් වෙනවා. මේ ටික කරන්නේ නැතුව කල්යාණ සත්පුරුෂෙක් විදිහට මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කොත් උදව් වෙයි කියලා හිතනවනම් ඒක තන්නේ කරලා නැරදා. මොකද මෛත්‍රී බුදුහාමුදුරුවෝ toy ටිකමයි කියන්නේ. වෙන මොනවක් කියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ හම්බෙච්ච අවස්ථාවේදී දැනට තියෙන මේ කකුල බිම තියා පදින බයිසිකල් එක කකුල තියන්නේ නැතුව පදින්න මේ වැටි වැටි උපදින වැඩිදින බබා කෙලින් නොඇටි ඇවිදින්න මේ කවදත් කොහොමරි කරන දෙයක්. ඒ නිසා ඒකට විශ්වාසයෙන් කටයුතු කරන්න මෙවැනි දෙයකට පවා සර්වජන් වහන්සේ අපිට ක්‍රමවේදය කියලා දීලා තියෙනවා. මූල ධර්ම ටික කියලා දීලා තියෙනවා. ඒ නිසා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ මේ ඇහැට මෙහෙමයි කනට මෙහෙමයි නාසයට මෙහෙමයි කියලා ගාථාපන්ති දේශනා කරලා පස්සේ ਸਰවචනාංශයකට සාදුකාර දීලා ශ්‍රීමුක දේශනාවක් විදිහට නැවත ඒක ඉදිරිපත් කරනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බලන්න රූපයක් බලලා මත් වෙන හැටි. ඒකත් දකින්නම ඕනේ. ඊට පස්සේ මත් වෙමින් ඉන්නකොට දැන් මම මත් වෙලා ඉන්නවා. මම ආසානකාරී, මම දුස්චරිත තනකයි, බයලජ්ජ නැහැ කියලා ඒකත් දකින්න. දවසක දකින්න ඕනේ මම ඒක දැක්කා. ඒ දේ දන්න නිසා මම තවදුරටත් බයලජ්ජ නැත්තේ නෑ මට දැන් බයලජ්ජාව පිටියයි කියලා තමන්ගේ ජීවිතය ඇතුළතම මේ සාක්ෂියක් දෙන්න පුළුවන් නම් ඒ භූමියේ ඒ කරන භූමියේ තමන්ගේ ගෙනාවු කෙලෙස් විශාල ප්‍රමාණයක් හැලෙනවා. උපදීන තියෙන කෙලෙස් ප්‍රමාණයක් හැලෙනවා. මෙන්න මේ කෙලෙස් හැලිලා කෙලෙසිච්ච භූමියට තමයි පින්බිමක් කියලා කියන්නේ. පහන කළ හරියනවා කියලා කියන්නේ ඔන්න ඕකට. මේ මේ භූමියේ රත්තරන් තියෙන නිසාවත් වෙන මොනක්වත් තියෙන නිසා නෙවෙයි. මේ භූමියේදී තමයි මම මේ කෙලෙස් හදන්නේ. මේ භූමියේ තමයි මම දැනගත්තේ කෙලෙසල යාන්ත්‍රණය. අන්නේ දැනගත්ත භූමියට පුදුජානන්ත කියනවා සාරාණී ස්ථානයක් විදිහට සලකන්න. ඒ නිසා අපි උත්සාහ කරමු මේ භූමිය හැකිතාක් අපි ළඟ තියෙන මේ කැඩි කැඩි යන සතිය අඛණ්ඩ සත්‍යයක් වඩපත් කරලා උපදින්ට පෙළ ගැහිලා තියෙන විශාල කෙලෙස් කන්දරාවක් දැක දැක දැන දැන ගිවන් කරන්න අවශ්‍ය වීර්ය පළවෙනි ඊට අවශ්‍ය සතිය පහළවෙනි සදා දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා.